අපේ මාතෘකා වශයෙන් තියාගත්තේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් දසුත්තර සූත්‍රයේ දේශනා කරන ලද නමයක් වූ වැඩි යුතු කාරණා භාවනා කළ යුතු කාරණා. කතමේ නව ධම්මා භාවේ තබ්බා කියලා ප්‍රශ්නේ ඇහිල්ලෙන් තමයි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ අපේ අවධානය මාතෘකාවට ගන්න. ඊට පස්සේ සමස්තයක් වශයෙන් දේශනා කරනවා නව පාරිශුද්ධි ප්‍රධානංගයන් කියලා. මේ ශාසනයේ ඒ පෘථග්ජන තත්ත්වයේ ඉඳලා කෙනෙක් ඒ මාර්ගඵල ලාභී කෙනෙක් බවට පත් වෙනකොට තන වඩා ගත යුතු භවනා කළ යුතු ප්‍රධාන වීර්ය කළ යුතු අවස්ථා නවයක් තියෙනවා. ඒ නවයෙන් සුද්ධි, විසුද්ධි, පිරිසුදු වීම නවයක් සිද්ධ වෙනවා. ඒ නවයෙන් අපි ගත්තේ පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියංගේ කියලා මේ මාර්ගඵල ඥාණය. එතකොට 8ක් පහු කරලා 7ක් පහු කරලා 8 වෙනි එක තමයි ඒකේ නා තමන් බලාපොරොත්තු වුණා වූ ඒ මාර්ග ඥානෙටපත් වෙනවා. එතකොට ඒකත් ඒ මාර්ගය සම්ප්‍රාප්ත කෙලවර වීම මාර්ගය සාධනය කිරීම සාක්ෂාත්කරණය කියන එක මාර්ගයට වැඩි වෙනස් එකක්. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගමන කෙලවර කරන තැන. ඉතින් ඒක විසුද්ධියක් ඒ වගේම පාරිශුද්ධියක් ප්‍රධානියංගයක්. ඒ නිසා එතන යෝගාවචරයට සම්බන්ධීකරණයක් තියෙන නැත්නම් කල යුත්තක් තියෙනවා. එහෙම නැත්නම් කියන එක බාර ගන්න වෙනවා. දැන් ඔක්කොම ඉල්ලි පාසුකම් ටික සාරිලා තියෙනවා සුසුකම් ටික ඔක්කොම තියෙනවා. එතෙන් ධානය බාර ගන්නවද කියලා. ඒ බාර ගැනීම සඳහා යෝගාචරයේ සූදානම් මනසක් තියෙනවානේ. ඉතින් හුඟ දෙනෙක් එතෙන්ට යනවා. නමුත් බාර ගන්නවද කියලා අහන්න කියනවා මං ගෙදර ගිහලා වයිෆ් කෙන් අහලා එන්නම් කියලා. නෝන මහත්තයන් අහලා එනකොට ආයෙ අවස්ථාව නැහැ. මේ වගේ අපි කී සැරයක් ඒ අපිට ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනට අරගෙන එහෙම එහෙම මං ආවේ ඔකට තමයි මම තමයි ඔක්කොම ලැහැස්ති කරගත්තේ නිසා මම ඉන්නේ ලෑස්තිලයි කියලා ඒක අපෙන් ඒ වෙලාව කියවෙන්නේ නැහැ. මොකද අර පුරුදු ක්‍රමයට ගිහිල්ලා එන්නම් කියලා ඉතින් ඇවිල්ලා තියෙන ඉතින් ගෙදර යනවා ඇසරයක්. ඒ නිසා කවදද අපි ඒ වගේ අපට ඒ පිරිසිදුකම අනුව සුදුසුකම අනුව මෙන්න මේ ඔබතුමන් සඳහා මේක සූදානම් කරලා තියෙනවා. ඔබතුමින් සඳහා සූදානම් කරලා තියෙනක ඔව් ඔව් මම තමයි මේක මේ උපයගත්තේ මම ගන්නවා කියලා ඒකට ඒ යෝජනාව ඉෂ්ටිර කරගන්න ඒ මාර්ග ඥාණය තමයි මේ කියලා දැනගෙන ඒකට එළඹ වාසය කරන්න ඒකට සාක්ෂාත්කරණය කරන්න මහ පුදුමාකාර පෞරුෂත්වයක් අවශ්‍යයි. ඉතින් අතෙන්ට එනකමුත් ඥාන විසුද්ධි කඩයින් හතක් පහු කරගෙන ඇවිල්ලා මේ අටවෙනි එකේදීත් නිකන් දෙන්නේ අහනවා අහවල වාද නම ඔව් මේ ටික ලෑස්ති ගන්න කැමතිද කියලා. ඉතින් ඒ එතෙන්ට ගිහිල්ලත් නොගෙන ඉන්න අවස්ථා පිරිස් පුංචි කියලා හිතන්න එපා. පුංචි කියලා හිතන්න එපා. හේට කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් ධර්මයට කරන්න පුළුවන් වෙන්නේ ඥාණය අපට යෝජනා කරන එක විතරයි ස්ථිර කරන එක ඒ සුදුසුකම් තියෙන එක නාතිම කරගන්න වෙනවා. ඉතින් අන්නේ සුන්දරත්වයේ මේකේ හැම කෙනෙකුටම තමන්ගේ ස්වච්ඡන්දයෙන් තමයි මේ ඉදිරිපත් කරන ඥාණයට ඔව් ඔව් මම තමයි සුදුසක් කියලා කියනවා වගේ මම මේ සභා සම්මත කරන ක්‍රමයක් ගැන සාකච්ඡා කරන්නේ. ඉතින් මෙතන මේ වගේ මමෙක් ඉන්නවද? එහෙම නැත්නම් එහෙම දෙන්න වෙනම මාර්ග ඥානි කියලා දෙන්න කෙනෙක් ඉන්නවද කියන එක නෙවෙයි ධර්මතාවය අනුව බලනකොට. ඉතින් ඒ නිසා යම් වෙලාවක යම් කිසි කෙනෙක් මාර්ග ඥානයක් ලැබුවා නම් ඒක නා කියන අවස්ථාවල් බොහොම අඩුයි. කියන වෙලාවක ඒක නා කරන ප්‍රකාශය දිහා බලනකොට පේනවා එතෙන්ට ගියාට පස්සේ මම සුදුසා කියලා ඒක බාරගැනීමේ අවස්ථාව ඒ කෙනාට තේරෙනවා මෙතන වේතු සුවිශේෂී අවස්ථාවක් එහෙම නැත්නම් මේ උපාධි ප්‍රදාන උත්සවයට ගිහිල්ලා ඒ මල් මාලේ අතර දීලා අතරත දීලා කියනකොට එයා ඉදිරිපත් වෙලා ගන්න ඕනේ ඒක. ආන්නේ වගේ මෙතන පාරිශුද්ධියක් සහ ප්‍රධාන අංගයක් ප්‍රධාන අංගයක් තියෙනවා. ඉතින් ඒක <clears throat> හිතුවේ එහෙම නෙවෙයි අපිට කවුරු හරි ගෙනල්ලා මල් මාලේ දමාවි. ඒක ලැබෙපත් කරාවි. නෑ 100 50ට 50 හිනවා. Taman ඒ වෙලාවේ දැනගන්න ඕනේ මේ මට හම්බෙලා තියෙන්නේ මේ මම කරගෙන ගිය ප්‍රතිපදාවේ එක අවස්ථාවක්. මේ කෙලෙස් අඩු தත්වයක්. ඒ නිසා මේ වගේ දෙයක් තියෙනවා මම ඒක බාර ගන්නවා කියන. ඉතින් ඒක විස්තර කිරීම සාහිත්‍යයට දැම්මොත් එහෙම නැත්නම් ඒ ඒ ඒ චිත්තක්ෂණ එහෙම නැත්නම් එන මේ පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියංගේ කියලා ඔය මේ මං නම වශයෙන් කියනවා කටුකුරුන්දේ සාංශේ නිවන නිවීම මුළු දේශනාවලියෙම කෙරේ ඔච්චරයි. භාවනා කරන කෙනාට මතක් කරා මෙන්න මෙහෙම අවස්ථාවල් එනවා ඉතින් පස්ස ගහන්න එපා. ඔය ඇවිල්ලා තියෙන ඔබ කරපු පිනකට ඔය ප්‍රතිපදාවේ අවස්ථාවක්. ඕක හැමෝටම දෙන එකක් නෙවෙයි නිසා ඒ වෙලාවට ඉදිරියපත් වෙන්න. ඒ මොකද ඉදිරියපත් වෙන්නේ නැති පිරිසක්. දැකලා සුදුසුකම් ඇතුව නමුත් ඉදිරිපත් වෙන්නේ සම්ප්‍රදාන කුල හිතේ හිත නිසයි ඥානාරාම ස්වාමීන් ඥානන්ද ස්වාමීන් මතක් කරුවේ මේගොල්ලෝ නිවන කියලා හිතාන්නේ මොකද්දෝ වැරද්දක්. ඒ නිසා මේ නිවන කියන ගැන පොඩක් කියලා දෙන්න. එතකොට මේගොල්ලෝ එතන ගියාම දවසක මේකද නිවන නැත්නම් මේකද මාර්ගඵලය කියලා තේරුම් ගන්න ඉඩ තියෙනවා. දැනට අඳුනගෙන තියෙන එක නම් වැරදි. පැහැදිලිව. ඉතින් මේ ඥානාරාම ස්වාමීන් අපි යෝජනාවක් ඥානන්ද ස්වාමීන් ඉස්සර කරපු අවස්ථාවක්. ඉතින් මේකට මුළු සබ්බදම මූලපරියාය සූත්‍රයේ සරුවචනන්සේ දේශනා කරනවා අසුතත් පුතඥයත් පටවියාපෝ තේජෝ වගේ හිතාගෙන ඉන්නව නිවනක් කියලා එකක්. හතරක් 24 සංකල්ප වල අන්තිමට කියනවා නිවන කියලා එකක් තියෙනවා කියලා. මොකද ඒක නෙමෙයි නිවන කියන්නේ. නිවන භාවිතා කරලා බහැලා කරන සීකපුද්ගලයා දන්නවා එහෙම එකක් නෙවෙයි. හැබැයි සීකපුද්ගලගේ දැනුමත් රහතන් වහන්සේක තමයි අංග සම්පූර්ණ නැහැ. ඊට පස්සේ රහතන් වහන්සේ දකින්න නිවලා කියන එකක්. ඒක පුතඥය කියන නිවනක් නෙමෙයි, සීක පුද්ගලයක නිවනක් නෙමෙයි සාක්ෂාත් කරනවා. බුදුහාමතුරුත් දකින්න නිවනක් කියලා එකක්. බුදුජානසයට අවශ්‍යයි මේ පුතඥය හිතන්නවා නිවන කියන්නේ මෙහෙම එකක් කියලා. එහෙම එකක් නෙවෙයි. මේක පාරිශුද්ධියක්. මේක ප්‍රධානී අංගයක්. මේක <clears throat> භාවිත කළ යුතුය. එහෙම නිකන් අපිට හම්බෙන එකක් නෙමෙයි හම්බෙනකොට ඒක පිළිගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ සූත්‍රය විස්තර කරන තුවාචාරින් වහන්සේලා පමා වෙලා තියෙනවා. අටුවාචාන් වහන්සේලා කියනවා මේ පුතත්ජනයා නිවන කියන එක මේ අපේ නිවන නෙවෙයි Hindu ආගමේ තියෙන නිවන, කතෝලික ආගමේ තියෙන නිවන, ක්‍රිස්තියානි ආගමේ තියෙන අපේ නිවන එහෙම පැටලෙන දෙයක් නෑ. ඒක නෑ පැටලිලා 100%ක්ම පැටලිලා. හිතාගෙන ඉන්නවනම් නිවනක් කියලා එකක් ඒක නිවන නෙවෙයි. ඉතින් ඒක දැනගන්නේ කොහොමද? ඒ දැනගන්නේ සීල විසුද්ධ චිත්ත විසුද්ධ ධිට්ඨි විසුද්ධ ක්‍රමෙන් තමන් ආපු පාර තමන්ට තේරෙනවා ඒක හැම පියවරකදීම උපේන ලද්දක් තියෙන. එහෙම වෝක් ඕවර් එකක් හරි එහෙම නැත්නම් කවුරුත් ගෙනද දෙන එකක් නැහැ. ඒ උපේන උපේන එක ඒ කෙනා තමන්ගේම ඉතිහාසය අනුව තමයි තේරුම් ගන්න මේක මේ මේ මට්ටමට අවිල්ලා තියෙනවා කියලා. ආවට පස්සේ තමන්ට තේරෙනවා මේ නිවන කියලා කියන්නේ මේ අජාතං අභූතං අකතං අසංකතං ඒක උපදින දෙයක් නෙවෙයි. කාට පෙන්වන්න පුළුවන් කහපාට නිල් පාට කියලා සලකුණු කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. අකතං ඒක ස්වභාවයේ තියෙන දෙයක්. අසංකතං ඒක මේ හදලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා එහෙම දෙයක් තියෙන නිසා අපිට ලෝකේ තියෙන ජාත භූතගත සංකත සේරම නිවන නෙවෙයි. උපදින පෙන්නලා දෙන්න පුළුවන් අපි විශ්ින් සකස් කරන ලද කරන ලද නැත්තම්. එහෙම නැත්නම් සකස් කරන ලද කිසිම දෙයක් නෙවෙයි නෙවෙයි. ඒ අපි විශ්ින් උපදින ජාත භූත පෙන්වන්න පුළුවන් අපි විශ්ින් ඇඟිලි ගහන ලද. අපි විශ්ින් ඉහඳ තියන ලද කී හැකි. කක්ක කරන ලද. සංකත කරලද සියල්ලම දුක පිණිස හිටිනවා. ජාත භූත කත සංකත සියල්ලම අසහනේ සහ දුක පිණිස පිටිනවා. ඉතින් මුළු ලෝකයාම දුකේ සංකතේ අසහනේ තැවිලේ ඉනතර බුදුසසුන කෙනෙක් පහළලා කියනවා කත සංකත ජාත භූත සියල්ලම දුකයි. හැබැයි ඒ ජාත ජාතම් භූතං කතං සංකතං තියෙනව නම් අජාතං අභූතං අගතං අසංකතං කියන එක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කවදාකවත් නිවන් දකින්න බෑ. ඒක නිසා ජාත භූත ගත සංගත හොඳට දැනගන්න. ඕකේ නිවන නැති බවක් දැනගන්න. නිවන තියෙන්නේ අජාත භූත අකත සංගත. එහෙම එකක් තියෙනවා කියලා මං සිංහනාද කරනවා. එහෙම එකක් නැත්නම් මේක කටියට ගොඩ වෙන්න බෑ. පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා තර්කයෙන්. ඒක අපේ ඥානාරාම ස්වාමීන් කියනවා මේ අන්වය ක්‍රමයට පෙන්ලා කියනවා මේ ලෝකේ ඉන්න හරියක් ඔක්කොම දුකේ ඉන්නේ. ඉන්න හැටක් සේරම අසහනේ ඉන්නේ. ඒ මොකද ඒගොල්ලෝ ජාත භූතගත සංකතිය තමයි පහුරු ගගා ඉන්නේ. කදාකවත් ඒගොල්ලන්ට ගොඩ එමනක් වෙන්නේ නැහැ. නෝ ਸਰවඥාන්සනමක් ලෝකේ පහළලා තියෙනවා මහණෙනි. මම දැක්කා ජාත භූත අකත සංකත කියලා දෙයක්. අන්නේ අජාත භූත අකස සංකත කියන දේ නැත්තම් කවදාකවත් මේ කිසි කෙනෙකුට ගොඩ එමනක් නැහැ. ඒ නිසා යම් හේයකින් අජාත භූත අකත සංකත තියෙනවද? ඒ නිසා ඒක දැනගත්ත දවසේ අපිට ජාතියෙන් භූතයෙන් කතෙන් සංගතෙන් එගොඩ වෙන්න පුළුවන්. ඒක වියතිරේක ක්‍රමයෙන් දෙවෙනි පැත්තේ පෙන්නනවා. මෙන්න මේක නානා ක්‍රම වලට සූත්‍ර ඇදලා ওই නිවනේ නිවීම දේශනාවලිය පුරාවට පෙළගස්සලා තියෙනවා. ඒක එක තැනක මේ ඥානানন্দ ස්වාමීන් කතා කරනවා උදායි ස්වාමීන් වහන්සේ තමයි නිවන් දැක්කට පස්සේ මේිට වෙනස් ක්‍රමයකට මේ අජාත අභූත අකත සංකතය තමන් තොල ගහපු හැටි රංකිරිකට ගාපු හැටි. අලුතින් ඉපදිච්ච ළමෙක් කියනා වගේ බුදුරජාණන් වහන්සේට අන්ව භාව අඤ්ඤා භාව ප්‍රකාශ කරන ඒ සූත්‍රයේ ධම්මෝච මේ බන්තේ අபிසම් ධම්මෝච මේකෝ අபிසන්දන්තෝ අபிසම්මිතෝ ස්වාමීන් වහන්සේ ධර්මයේ සාක්ෂාත් කළා. බුදුරජාණන්සේ ළඟට ආයෙ කියනවා ධම්මෝච බන්තේ අபிසම්මිතෝ මග්ගෝච පටලද්දෝ මේකට යන පාරත් මට දැන් තේරෙනවා. තථා තථා විහරන්තං තතත්තාය උපනිෂති කියලා අලුත් මේ රබම් පදයක් කියන. තත තත විහෙරන්තං තත සයෝපනිස්ති යම් යම් ආකාරයට ජීවත් වෙනවද ඒ ඒ ආකාරයට අපිපත් වෙනවා. ඉතින් මේක කියන්න තියෙනවා ඉංග්‍රීසි කාර්යය කියනවා උඹට රජෙක් වෙන්න ඕන නම් රජෙක් වගේ ජීවත් වෙන්න කියලා. එතකොට උඹ රජ වෙනවා. මේකට සිංහලයේ කියනවා පොසිටිව් තින්කින් කියලා මට නිවන් දකින්න පුළුවන් කියලා හිතුවොත් නිවන් දකින්න පුළුවන්. කවුරු හරි හිතුවොත් අයියෝ මේ කාලේ නිවන් දකින්න බෑ කියලා බෑමයි ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා එයාගේ මානසිකත්වය තත තත විහරන්ත තත සය උපනිෂි මේක ශාසනයේ නැත්නම් ධර්මයේ ඕපනයික කියලා ගුණයෙන් පෙන්වනවා. අපි දන්නවා අපි පටන් ගන්නකොට නර නිරිසත්තු නරසත්තු කක්ක ගොඩේ තමයි උපදින්නේ. එක එක්කත් නිවන් දැකලා උපදිච්ච කෙනෙක් නෑ මේකෙදී නිවන් හොයන්නේ. ඒ නිසා ඒක කිසියම් නුසුදුසුකමක් නෙමෙයි. මගේ උපත්ය ආරම්භක ශේෂය නිවන් දකින්න කිසි ප්‍රශ්නයක් නෑ. මෙහෙම ඉඳලා ඉපදිච්ච උතුමන් මේ ලෝකේ ඉන්නවා. එනිසා මට එතෙන්ට යන්න ඕනේ නම් මගේ උතුම් ජීවත් වෙච්ච තාලේ ජීවත් වෙන්න ඕන. නිලුමක් හැම වෙලාවෙම උපදින්නේ මඩ ගෝරුවක. ඒකෙන් නිලුම් දණ්ඩෙන් උඩට ඇවිල්ලා නිලුම් පොහට්ටු ඇවිල්ලා නිලුම් පොට්ටු වතුරෙන් උඩට ගිහිල්ලා පිපුණට පස්සේ යා තාමත් දන්නවා තාමත් ඕජාව ගන්නෙ මඩ ගෝරුවෙන්. හැබැයි නිලුමේ අර සිනිකඳ නැහැ. වතුර දැම්මට ගෑවෙන්නෙත් නැහැ. ඒ නිසා නමුත් නැට්ටෙන් කැපුවොත් වසන්න බෑ. තාම ඕජාව ගන්න එකක් ආවෙන්. මඩෙන්. ඒ නිසා අපි මේ ඉන්න පටන් ගත්ත තැන කිසිසේත්ම ಜಾති වංශ කුලාසින් අපි නීච තත්වයක නැහැ. ඒ නිසා ධර්මයේ තේරුම් ගත්තනම් ධම්මෝච මේ අභිධම්මිතෝ මම ධර්මයේ ලැබුවා මග්ගෝච පටිලද්දෝ මට තේනවා පාර. මේ නිලුවේ මඩ ගොඩේ ඉඳලා පිපිච්ච අර විකසිත නිර්මල පිරිසිදු සුවඳ දක්වා අර නෙළුම් දණ්ඩේ මුල සහ අග දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඒක නෙළුම් දණ්ඩ දන්නවා. මලක් දාන්නවා. දැන් මේ උදා යාමදුර කියනවා ඒ පාර මම දැනගෙන ලක්ෂ කෝටි වාරයක් බහුලීගත කරා. මම ආශේවනය කරා, භාවිත කරා, බහුලීගත කරා. පළවෙනි සැරේම අපිට තේරෙනවා සීලයෙන් පුංචි විසුද්ධියක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ කිරුව පමණින් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සීලේ සමාදන් වෙලා අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් අටක් නවයක් දහයක් දිගට යන්න ඕන. ඉතින් අනකොට පේනවා ලෝකයක් දුස්සීලියෝ. ඉතින් මේ දුස්සීලියෝ කියන ඔබ තිල්ලක්කයි කියලා මුකුත් වෙලා නැහැ. දැන් අවුරුද්දක් ගිහිල්ලා තියෙන මුකුත් වෙලා නැහැ. දැන් දෙකක් ගිහිල්ලා තියෙන මුකුත් වෙලා නැහැ. නැත්නම් මිනිස්සයා දන්නවා පෙන්වන්න තරම් වෙනසක් නැති වුණාට වෙනසක් වෙමින් තියෙනවා කියලා. මම මේ උඹට පෙන්වන්නට නෙමෙයි මට ඕනලා තියෙන්නේ මයි ළඟ තියෙනවා. උඹ ඇහුවොත් උඹට පෙන්වන්නත් බෑ මටත් හරියට පේන දෙයක් නැහැ. හැබැයි උඹලා කෙරුවට දුස්සීල වුණාට මම දුස්සීල වෙන්නේ නැහැ. මම මගේ සීලෙ පිහිටනවා කියලා කවදා හෝ පටන් ගන්න කෙනෙකුට වැඩිය සීලයක් රැකලා සීලේ යම් ප්‍රමාණික සීතල ගතියක් යම් ප්‍රමාණික පිරිසුදු ගතියක් යම් ප්‍රමාණික හැදිච්ච ගතියක් තේරිච්ච කෙනා ඒකම දත කාගෙන ඉදිරියට යනකොට කවදද යාට සපේලා චරිතයෙන් සපේලා කියන්නේ උඹ ඔහොම ඉඳලා බලපම්බට මොකද වෙන්නේ කියලා මම සීලේ ඉන්නවා මම උඹලා තියා කවුරු කිව්වත් මං අතාරින්නේ මම ඉදිරියට යනවා හැබැයි මට උඹත් එක තරහ නෑ. මල්ලි කවදා හරි සීල් රකපං. කියලා අර්ථයෙන් සපේලා සීලය පිළිබඳ කතා කරන්න පුළුවන් එකට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අපදානේන සම්පායති. තමගේ චරිතේ පෙන්නලා දෙනවා සපේලා කියනවා. මමත් ওই වගේම දුස්සීලව හිටියා. ඒ නිසා මං උපදිනකොට මට එහෙම පිරිසුදුකමක් තිබුණේ නැහැ. නමුත් මට මොකද්ද යෝගයක් ඉදිරියලා මට සිල් රකින්න. මම සිල් රැක්කා. දැන් තමයි මට ඒකේ ලාවට මෝදු වෙච්ච ආනිසංශයක් තියෙන්නේ. ඒක නිසා උඹත් පටන් ගන්නකොටම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මේක අදහපන්. බුදුහාමුදුරු කිව්වා. සාරිපුත්‍ර සංසෙත් කිව්වා. දැන් මමත් කියනවා. උඹගේ හිත ආවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මට පෙන්වන්න දෙයක්වත් නැහැ. හැබැයි මම චරිතයෙන් සපෙලා කියනවා. සිල් රැක්කොත් හරියනවා කියලා. ඉතින් ඒ කියනම අරමංශය ඇහුව නැතුව වෙනම දෙයක්. Tamanට එහෙම කියන මට්ටමට එන්න සුමානයක් සිල් රැකලා අවුරුද්දක් සිල් රැකලා දෙකක් සිල් රැකලා නොඉන්න පුළුවන්. බුදුජානනාංශය සඳහන් කරනවා සෝවාන් වුණාට පස්සේ ආගේ සීලය ගැන වා කියන්න පුළුවන්. එතකම් බෑ. ඒත් මහණෙනි දිගු කලක් ඇසුරු කිරීමෙන් තමයි කියන්න පුළුවන්. ඉතින් කට්ටිය අහනවා සුමානයක් බහනවා සාංශ පොඩ්ඩක් මාව කොත්තු ගහලා බලන්නකෝ රහත් වෙලාද කියලා. කුත්තු කරලා බලන්නකෝ මං සෝවන් වෙලාද කියලා. නැත්නම් මට දෙන්නකෝ පොඩ්ඩක් ගෙදර ගෙනියන්න මේ සංඛාරූපිකාවෙන් පොඩ්ඩක්. එහෙම නැත්නම් මට දෙන්නකෝ මේ උද්‍යප්පේ ඥානෙ ටිකක්. පවුලට පෙන්වන්න අඩු ගන්න. ඒක තියා සීලයවත් කෙනෙක් තියෙනවද කියලා බලන්න පිට කෙනෙක් ගැන බොහෝ කල් ඇසුරු කරන්න ඕනේ. හැබැයි ඊට වැඩිය ලාභයක් තියෙනවා Taman ගැන Tamanට දැනගන්න පුළුවන්. මට කරදර අඩු ජීවිතයක් තියෙනවද කියලා. හැබැයි ඊට පස්සේ මම මේ කාටවත් පෙන්වන්නට නෙමෙයි. තතතත විරන්තන් තතය උපනිෂති මම සිල්වතෙක් වෙන්න උත්සාහ කරනකොට කරනකොට කරනකොට මට සිල්වතුන් හම්බ වෙනවා සීලය පිළිබඳ බණ හම්බ වෙනවා ක්‍රමසාවිදි ලැබෙනවා මම මට පේනවා එන්න එන්න එන්න පිරිසුදුවක් වෙනවායි කිය. අන්න ඒක Tamanda වැටෙන්න කොච්චර කල් යනවද කියන එක සම්පූර්ණ චරිතෙන් චරිතයට වෙනස්. මේක පිළිබඳව සීල පිළිබඳව නෙවෙයි මේ සතිය පිළිබඳව එහෙම නැත්නම් භාවනා කියන වචනේ ගතරියක් පැටලෙන නිසා මම මේ වචනය තෝරන්නේ මානසිකාරය පිළිබඳව අවශ්‍යතාවය වුණා පිටරට ආයෙත් මේක පෙන්නලා දෙන්න මේක මනුස්සයා මේ දේ අදහලා කරන්න ඕනේ ඒක තමයි ප්‍රතිඵල ලැබෙන්නේ දෙකට දෙතෑවර මනසෙන් කරාට මොකක්වත් ලැබෙන්නේ නැහැ එන්න එන්න ඔළුව ඔළුවත් ක්‍රේලෙනවා කොණ්ඩෙත් ක්‍රේලෙනවා වයර් මාරු වෙනවා ඔය කැනඩාවේ ඉඳලා තියෙනවා ඔලිම්පික් යන තරම් ඔලිම්පික් ගිහලා මෙඩල් එක ගන්න පුළුවන් තරම් දක්ෂ පිහිනුම් කාර්යයක්. ඉතින් ඒ නිසා යා එක්කම ජාතික වශයෙන් දීපු ට්‍රේනර් කෙනෙක් පුහුණු අරගෙන ඉතින් පුහුණු කරනවා. ඉතින් හොඳටම ෂුවර් එයා කැනඩාවෙන් තේරෙනවා කියලා. ඊට පස්සේ කියන ඔලිම්පික් තරඟයට යන්න ඉතින් එයා දිස්ත්‍රික්ක මට්ටමින් ආවිලා ජාතික මට්ටමේ තරඟයේදී ඒ පීනුන් තටාකේ ඒ දෙන්න යන ධාවනපත දෙක වෙන් කරන ලකුණක් තියෙනවා ප්ලාස්ටික් වලින් වෙන් කරලා. ඒකේ අතවදිනවා. ඒකේ අතවැදුනම තරඟෙන් අවලංගුයි. Tamange ධාවනපතෙන් පිට ගියා. බාධා වුණා. ඉතින් මෙයා මෙයා දක්ෂම කීඩිකාවක්. නමුත් එදා තරඟේ පටන් ගන්නකොට තරඟේ නීතියක් හැදීම නිසා තරඟෙන් අවලංගු වෙනවා. ඒ නිසා මෙයාට දිනා ගන්න හම්බ වෙන්නේ මේ ඇතිවෙච්ච චිත්ත පීඩාවෙන් අවුරුදු 4ක් දිග්ගටම අඬ අඬ ඉන්නවා. ඊට පස්සේ ආය තරඟ ජීවිතයක් නැහැ මොකුත් නැහැ කාටවත් හේතු ගන්නන්න බෑ මොකද තරඟ ඉදිරියපත් වෙලා මේ නීතියක් ඇදලා කඩලා නෙවෙයි කැඩිලා ඊට පස්සේ නැෂනල් ට්‍රේනර් එයාට උගන්වන එක නා කියනවා නෑ ඔයා හිත හැදුවොත් මට ආයෙසරයක් දිනන්න බෑ. ගැන කර මොනක්වත් බෑ. දැන් මගේ ඉවරයි. මම ඉවරයි. ආයෙ බෑ. මට තරඟට ඉදිරිපත් වෙන ධෛර්යයක් නෑ. කායික ශක්තියක් නෑ. මට කරදර කරන්න එපා. මට අඬන එක විතර කරන්න පුළුවන්. හැබැයි මේ national trainer එහෙම නැත්නම් ජාතික මට්ටමින් පුහුණු කරන එක්කනට පණිවිඩයක් හම්බ වෙනවා. ඒතන ඉන්න විද්‍යාඥයෝ කණ්ඩායමක් ටිබෙට් රටට ගිහිල්ලා දලයිම හම්බ වෙලා අලුත් භාවනා ක්‍රමයක් හොයලා තුනේ එකෙන් පුදුමාකාර විදිහට ආත්ම ශක්තියක් වැඩනවා කියලා. ඉතින් මෙයා යනවා පුණොකට. පුණොට ගියාට පස්සේ එතන කරන්නේ මේ මේ දැන් අපි මේ කරන වැඩි. කොහොමද දාලා මොනවක් කරනව හුස්ම දිහා බලන. මොනවත් නැහැ කය දිහා බලන. මේ පුදුම විදිහට අපේ අර හැකියාවල් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේගොල්ල මේ පුහුණු කරුවට තේරුමක් එනවා මේ මිනිස්යාට සෑහෙන ආත්ම විශ්වාසයක් එනවා මේක කෙරුවොත් ඒක කරවන්නේ කොහොමද නැවතත් භාවනා කරවන්නේ කොහොමද එතකොට එයාගේ අර මූලික ශක්තිය ආයෙනවා ඒ පරිේශන මට්ටම ඒගොල්ල පෙන්නනවා කෙනෙකුට මගේ තියෙන පූර්ණ ශක්තිය පෞරුෂත්වය manussකම නැවත මතුවෙන්නේ මේ සතියෙන් පමණමයි. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවනම් මේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා කෙනෙකුට තේරෙන්න සතිය කොච්චර කල් වඩන්න ඕනේ. අද ලංකාවට මේක අමතක වෙලා තියෙන හැටි බලනකොට ඒ මිනිස්සු මේ කරන දේ පැහැදිලිවම අපිට අදාළයි ලංකාවේ එක්කෙනෙකුට අක්කත් මතක නැහැ අපේ මේ තියෙන සීලම ප්‍රශ්නට උත්තරේ සතිපට්ඨානයි කියලා. බුදුජානකේ පැහැදිලිව මානසං සහතක් සහිතව දේශනා කරනවා ඒ කායන වයම් බික්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධිය තව ගොඩක් තියෙනවා. ශෝක පරිද්දවන සමතික්කමයි, දුක්ඛ දෝමනස්සත්තකමයි, ന്യാයස අධිකමයි, නිබ්බානසජ යදිදං චත්තාරෝ සතිපට්ඨාන. අපි පිට රටේ උන් දෙන දේවල් කාලා මේ අපේ පිරිසුදුකමට කොච්චර න්‍යාය ධර්ම ඉගෙන ගන්නවද මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 කට ඉස්සලා කියපු එක එකකටවත් මතක නැහැ. ඒකට තමයි මම මේ කතාවක් ගොතාගෙන එන්නේ. ඉතින් මේගොල්ල කරනවා කෙනෙකුට තමන්ගේ පෞරුෂත්වය, තමන්ගේ හැකියාව, තමන්ගේ හැකි සංඥාව නැත්නම් තමන්ගේ තියෙන මේ ಗುಣ ටික මතුවෙන්න සතිය කොච්චර වඩන්නද? මාස 3ක් යනකොට එක දිගට මාස 3ක් කරනකොට ඒ කෙනාටම තේරෙන පටන් ගන්නවා මේ මාස 3 කිරීමම පිනක් ප්‍රතිඵල කෝක වේද. මේ ගිහිගෙන් අතහැරලා කක්ක ගොඩෙන් අයින් වෙලා මාස 3ක් ඉන්න එකම පිනක් කියලා. නමුත් ඒගොල්ලෝ විද්‍යාඥයන් අතර සාකච්ඡාවක් කරනවා ඇමරිකන් මිනිස්සියෙකුට කියන්න පුළුවන් ද මාස 3ක් පැත්තලා භාවනා කරපන් කියලා මේ ලංකාවේ ඉන්න අමනයන්ටත් තේරෙන්නේ නැති එකේ. මේ ලංකාව සකල තිරින් පිළි ශ්‍රී ලංකාවක් ධර්මද්වීපයක්. මේක කිව්වොත් මාස 3ක් භාවනා කරපන් කියලා. මාස 3ක් එපා. මේ පැවිදි වෙන්න ඇවිල්ලා ගුරු ඇඳලා අවුරුද්දක් ඉන්න ඕන කියලා අපි නීතියක් දාලා තියෙනවා. ආවලියට පැවිදි කරන්නේ ඒකට කැමති නැහැ. ආපු ගමන් මොකද ඉස බාන්න බැරිද? රේසර් එක කැපෙන්නේ නැද්ද? කැපෙනවා. ගුරු ඇඳින්න බැරිද? ඇඳින්න පුළුවන්. දෙන්නේ දෙන්නේ අවුරුද්දක්වත් පඩිකම් හොදපන්. වතපිලියත කරපන්, මිදුලතු ගාපන්. අවුරුද්දක්වත් අපි රැග් කරනවා කියලා ගත්තේ යුනිවර්සිටි ගන්න. සුමාන දෙක අපේ රැග් එක ටික සරයි. මේ දෙන රැග් එක සරයි. ඒ වගේ තමයි සතිපට්ඨානේ තියා මොනවා කෙරුවත් මාස 3ක් එක දිගට කරන්න බැරි නිසා ඒගොල්ලෝ සාකච්ඡා කරලා කියනවා මේ කිනාට තේරෙන්න ඕනේ. අපිට ගුරුවරයාත් එක්ක එකතු වෙලා පරිේශනාගාරට ගිහිල්ලා විද්‍යාගාර මේ භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා කෙරුවොත් මේක අඩු කෙරුවොත් මාස 3 අඩු කෙරුවොත් වෙනසක් තේරෙන්න කොහොමද කරන්න ඕනේ කියනකොට ඒගොල්ලෝ පරිේශන කරපුවාම දවස් 10 රිට්‍රීට් තුනකින් මොලේ සුවසේවාව පටන් ගන්න බව ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකේ ස්ක්‍රීන් එකෙන් ගන්න පුළුවන් දවස් 10 රිට්‍රීට් තුනකින්. එතකොට දකුණු පැත්තේ ක්‍රියාකාරකම් පටන් ගන්නවා. වම් පැත්තේ තමයි අපි ඔක්කොම ක්‍රියාකාරකම් යන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරා දවස් 10 රිට්‍රීට් තුනක් වුණත් ඇමරිකාව වගේ රටක කැනඩා වගේ රටක අමාරුයි. මොකද මිනිස්සු යෙදිලා ඉන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කරා එයාට තේරුනේ නැති වුණාට පරිේශකයාට තේරෙන්න, ගුරුවරයාට තේරෙන්න අඩුම කොච්චර කරන්න ඕනේ. ඒක දවස් 10 එකක් කරනකොට යන්ත්‍රයට අහුවෙන්නේ හැබැයි උපදෙස් දෙන කර්මස්ථානාචාරයට කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ පැත්තෙන් කියනවා ඉන්ස්ට්‍රක්ටර්ට කියන්න පුළුවන් මේකේ මෙයාට වැඩක් වෙනවද කියලා. ඉතින් මේක කෙරුවට පස්සේ අර ජාතික මට්ටමේ පුහුණු කරුවා ගිහිල්ලා අර ගෑන් ළමයට කියනවා අන්තිමටම හිත නරක වෙලා ඉන්නේ අඬ අඬ ඉන්නේ අවුරුදු 3ක් 4ක්. ඒ නිසා කැමැතිද මං කිව්වට මේ පුහුණුවක් විදියට පිහිනුම් පුහුණු කාර්යයකට දවස් 10 රිට්‍රීට් එකක් කරන්න. ඉතින් ඒ ළමයා හිතන්නේ දැන් මේ ගෙනියන්න දන්නේ මේ පුහුණු වැඩපිළිවෙලට කියලා. පිහිනුම් පුහුණු වැඩපිළිවෙලට. දවස් 10 ඉවරනකොට සම්පූර්ණම අර පුරුම පදුම ශක්තිය ඇවිල්ලා එයා කියනවා මට දැන් පුදුම ගැම්මක් තියෙනවා. මට පුළුවන් ෆයිට් එකක් දෙන්න. මට පුළුවන් ජාතික මට්ටමේ තරඟයට යන්න කියලා. ගියාට පස්සේ ආ දිනනවා. දිනුවට පස්සේ කැනේඩියන් රේඩියෝ ලයින් එකේ මෙයාව ඉන්ටර්විව් කරනවා. ජාතික මට්ටමේ කැනඩාව කියන්නේ අපේ ලොකු රටක්. ජාතික මට්ටමට ආවට පස්සේ ඒ ළමයා කියනවා මට මේ සතිය වඩනකොට අර නැති වෙලා තියෙන ශක්ති සියල්ලම නැවත මතුණා. මට දැන් ජාතික තරඟකරුවෙක් විදියට හිතක් හැදුනා. ඒ තරඟ ඒ ශක්තිය මුණ දුන්නාට පස්සේ මන් දිටුම්. මම මෙතෙක් කල් හිටියේ වැටිලා නෑ කියන බෑ කියන චර්චුරු ගාගෙන හොද හොද මඩේ තම තමා. මේ මේ විදියට ආපු ගම මට පුළුවන් වුණා කියලා. ඒ ආටිකල් එක 1984 වගේ මේක වෙලා තියෙන්නේ. අපිට නිස්සන වට ගෙනත් දුන්නා මේ හිතන්නේ 96 97 විතර වෙනකොට. අපිට පුළුවන් කියන සංඥාව ආවනම් පුළුවන්. මොකක්කත්ම නැහැ වෙන්නේ අවශ්‍ය කරන දෙයක් අපිට ඔක්කොම ලැබිලා තියෙනවා. බෑ කියනවනේ. ත්‍රිපිටකය ඉගෙන ගත්තත් අරණ්‍ය වාසය වුණත් හොඳම ගුරුරෙක් හම්ුණත් හොඳම බහන මධ්‍යතන බෑ. බෑ. බෑ. අපි අර ගිහිල්ලා මේ කොහෙද අඹුලාවේ බහන මැද එහා පැත්තේ ඉන්නවා එළු ගාලක් තියෙනවා. ඉතින් එළුව උදේ ඉඳලා හැන්දෑවම භාවනා කරන බෑ කියන. බෑ බෑ ඉතින් භාවනා කරන කට්ටිය තේරම ඒක තමයි භාවනා. බෑ ඔය කොච්චර කරුවත් අපිට බෑපා. අපි ගෑනු වෙච්ච නිසා බෑ. අපි පිරිමි වෙච්ච නිසා බෑ. අපි උපසම්පදා වෙච්ච නිසා බෑ. අපි තියන්නික උපසම්පදා වෙච්ච නිසා බෑ. අපි පටන් ගන්නකොට මෙහෙම නිසා බෑ. හැම පැත්තෙම බැරි සංඥාවෙන් ගත කරනකොට කාටද පුළුවන් වෙන්නේ තත තත විහෙරන්තං තතස්සාය උපනිෂති. උඹ යම් ආකාරයට ඇකි සංඥාවෙන් ජීවත් වෙන අපිට පුළුවන්. කොච්චර කල්යනවද මේ නෑ බෑ කියන ලෝකයේ ඇති හැකි සංඥාව ඇති වෙන. එක චිත්තක්ෂණයක්වත් නැහැ. එක චිත්තක්ෂණයක්වත් නැහැ. ඒ නිසා ඒකට අකාලිකයි කියලා කියනවා. අවශ්‍ය නම් දැන් පටන් ගන්න. පටන් අරගත්තට හරියන්නේ නැහැ. පටන් ගත්තට පස්සේ ඊට පස්සේ ඒ දන්න මාර්ගය භාවිතා කරන්න, බහුලීගත කරන්න, ආශේවනය කරන්න. නැමේ භාවනා කරන ගමන් භාවිත කරන ගමනුත් බෑ කියනවනම් ඊට වැඩිය හෝනියමක් තියෙනවා. ඊට වැඩිය කාලකන්නිකමක් තියෙනවා. නමුත් මේ බෑ කියන තැන ඉඳලා හැකි සංඥාවට එන්න කාලයේ වෙනසක් නැහැ. කොතනද වෙන්නේ දන්නේ නැහැ. හැබැයි ඒක කරන්න පුළුවන් කෙනෙක් නැහැ. බුදුහාමුදුරන්ටත් බෑ. බුදුන්සි කියනවා ඔබට පුළුවන් නම් හැකි සංඥාවට දාපන්. දාපු දවසේ ඉඳලා අත්දැකීම එකතු වෙයි. experience count වෙනවා. ඉතින් ඒක පෙන්නඳ ඒක නැත්නම් ඒක මතක් කරන්නේ මේ උදාය හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ වුණා ධර්මය ලැබුණා මාර්ගයේ තේරුණා මම මේ මාර්ගේ බහුලීගත කරා ඒක කොහොමද කියන්නේ මට පුළුවන් කියන සංඥා ආපු දවසේ ඉඳලම ඒක මට අයට තමයි වැටුනේ ඊට පස්සේ මම බුදු වුණ නැතත් රහත්ුනේ නැතත් රහත් කෙනෙක් වගේ තමයි හැසිරුනේ ඒ නිසා මම රහත් වුණා ඒ නිසා තමයි රජ වෙන්න ඕන රජක වගේ හැසිරෙන්න රහත් වෙන්න ඕන රහතන් වහන්සේ නමක් විදිහට හැසිරෙන්න ඉතින් ඒ වෙලාවේදී මුල් කාලේ රංගපෑමක් තමයි රහතන් කාංශය වගේ නමක් විදිහට රංගපානේ රංගපානේ මොකටද ඒ தත්ත්වයටපත් වෙන්න ඕන නිසා ඒකේ කටුකුරු දේශාංශේ මතක් කරනවා අපි පුංචි කාලේ සෙල්ලංගවල් හැදුවා. සෙල්ලංගවල් ඇවිල්ලා අපි තාත්තා වෙනවා, ගෑනු කෙනෙක් කරගන්නවා, අම්මා කරගන්නවා, ඊට පස්සේ දුවල දරුවෝ හදාගන්නවා, ඊට පස්සේ අම්මගේ තාත්තගේ සපත්තු සෙරප්පු දාගෙන ඉතින් අපි මම තාත්තගේ චරිත රංගපානවා, අර අම්මගේ චරිත රංගපානවා. ඒ මොකටද ඒක අවදාරියුම් බත් තාත්තා කෙනෙක් වෙයි. ඒකට පුහුණුව දෙන්නේ වැලි සෙල්ලමේ තමයි. අර සෙල්ලංගේ තමයි. ඒ නිසා අපි මේ ඉන්නේ සෙල්ලංගේක. අපිට තියෙන රහතන් වහන්සේලාගේ අපදාන චරිත අපිට තියෙනවා සීක පුද්ගලෙන්ගේ චරිත. මේ පුද්ගලයේත් අපි වගේමයි. මේ වගේමයි ඉඳලා තියෙන. ඒගොල්ලන්ට කවදා හරි යකේ සංඥාව ඇවිල්ලා තියෙනවා. ආවට පස්සේ දත තත විරන්දන් තත සය උපනිෂදී උනට ඒ උනට ඔක්කොමලා අනිත් පැත්තට යනකොට මං විතරක් මෙහෙම ගිහිල්ලා පුළුවන්ද කියන ඒ බංකොලොස් චින්තනය දේශපාලනඥයන් විසින් අපේ ඔළුවට දාපු කුණුහරපයක් ආර්ථික විශේෂඥයන් විසින් අපේ ඔළුවට දාපු කුණුහරපයක් සමාජ විද්‍යාඥයන් විසින් අපිට දාපු කුණුහරුපයක් ඔය එක බයිලාවක්වත් අහන්න එපා එපා දුවේ ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ කියලා බුදුහාමුදුරු කියනවා. උඹලා අමාරු manussත්ත්ව පැටලාවේ ලැබලා ඉවරයි. ඔය අමාරු බුද්ධෝත්පාද කාලේ ලැබලා ඉවරයි. උඹලා ගාව ක්ෂණ සම්පත්තිය දැනටමත් තියෙනවා. හැබැයි ඔය ලයිස්තුවක් තියෙනවා. අරක නිසා බෑ මේක නිසා බෑ කියලා අන්න එක විශ් කරලා දාපන්. කවදද මේක වෙන්නේ? ඒක වෙන්නේ සීල විසුද්ධියේදීද? චිත්ත විසුද්ධියේදීද? දිට්ඨි විසුද්ධියේදීද කාංකාවිතන විසුද්ධියේදීද මග්ගමග්ග ඥාන දසන විසුද්ධියේදීද පටිපදා ඥාන දසන විසුද්ධියේදීද ඥාන දසන විසුද්ධියේදී හැම තැනකදීම ඔක ටික ටික වෙනවා. පැන්සලයක් ගෙවිලා ඉවර වෙන්නේ උල් කරන්න උල් කරන්න ගෙවෙනවා. පැන්සලෙන් වැඩ ගන්න වැඩ ගන්න ගෙවෙනවා. පැන්සලෙන් වැඩ ගන්නවා කියන්නේ ගෙවෙනවා. ඉටිපන්දමක එළිය එනවා කියන්නේ ගෙවෙනවා. ඒ නිසා අපි මේ සත්‍යමත් වෙන හැම චිත්තක්ෂණයකම නිවනට ලං වෙනවා. ඒක අපිට ඒත්තු ගන්නලා දෙන්න අපිට හිත් වදින්න අපිට කහටට කියන්න කවද වෙනවද කියන එක ඒක සම්පූර්ණ විවෘත මාතෘකාවක්. නමුත් දැනට මේක කියලා දෙන්න බලන්න දැනට මම නිවන් දැකලා තියෙන්නේ දන්නේ දැනට මම නිවන් දැකලා තියෙන්නේ දන්නේ ඒ මොකද හේතුව අර පිටින් ආපු ආගන්තුක උපක්ලේශ ටික විතරයි අපි දකින්නේ. බුද්ධ දේශනාවේ පැහැදිලිවම බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා පබස්රමිදම්බික වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති තස්ස අසුතෝතෝ පුතුජනස්ස සමාධි භාවනා නත්ථීති වදාමි මහණි හැම කෙනාගේම හිත ප්‍රබාස්වරයි ඔකේ පිට ගෑවිලා තියෙනවා මලකඩ ටිකක් කච්චල් ටිකක් තෙල් කුණු ටිකක් ඉතින් අර පිට කුණු ටික විතරයි අසුතවත් පුතුජනයා දකින්නේ එයා දකින්නේ ඇතුලේ නිවන තියෙනවා කියලා ඒ නිසා ඒකේ නා කොච්චර භාවනා කරා සමාධියක් එන්නේ නැහැ හරියන්නේ නැහැ. හිත ඒකාග්‍ර වෙන්නේ. මොකද එයා දකින්නේම අර පිට තියෙන තෙල් කච්චල් ටික. ඒක හරියට සාපයක් වගේ. Tamange වැරදි දකින්න කෙනාට, කොටිම අනුන්ගේ වැරදි දකින්න කෙනාට, නැත්තම් දෙකම දකින්න කෙනාට කවදාකවත් මේ ජීවිතයක් නැහැ. කවදාවත් සරණක් නැහැ. කවදා පිටක් නැහැ, නිවනක් නැහැ. සත්පුරුෂයෙක් නැහැ, සද්ධර්මයක් නැහැ, සාසනයක් නැහැ. නමුත් කවුරු හරි දන්නවනම් පබස්සර මිදම් බික් වේචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං තං සුතවතු අරිය ශාවකෝ ජානාති. මේ සුතවත් ආරි ශාවකයා දන්න පිටින් කක්කා. පිටින් ගෑවිලා තියෙන තෙල් කුණු තියෙනවා. නමුත් ඇතුලේ දඹ රත්තරන. ඒසාව පිට කුණු ගැන කතා කරන්න එපා. එහෙම කතා කරන අයත් ඇසුරු කරන්නත් එපා. මේ ඇතුලේ තියෙන දඹ රත්තරනේ අදහනව නම් තස්ස සුතවතෝ ආර්ය ශාවකස්ස සමාධි භාවනා අත්‍යීච වදාමි. යාට භාවනා හරියනවා මහන්නේ. මොකද එයා බලන්නේ හොඳ පැත්තනේ. හැකි සංඥාවනේ. මෙන්න මේ හැකි සංඥාවට ක්‍රමයක් තමයි මේ ඕපනයික ගතිය. මම ඉන්නේ කක්කායි. මම ඉන්නේ මඩ ගෝරුවේ. නමුත් මේ නෙළුම් බට්ට එළියට උඩ එන්නේ එන්නේ එන්නේ මේක පිපෙනකොට ඕජාව ගන්නෙ මඩෙන් වුණාට මට හැකි සංඥාවක් තියෙනවා. මට පුළුවන්. අන්න ඒ தත්වෙට එන්න ඒ කෙනාටම පුළුවන් කියන සංඥාවෙ එන්න කුමක් කළ යුතුද කියලා බැලුවොත් එහෙම හරියටම සිලබස් එකක් කියන්න බෑ. කරගෙන කරගෙන කරගෙන යනකොට ඒකට ඉතින් අර සද්ධාත්ම ශ්‍රවණේ සත්පුරුෂ සංසේවනේ උපනිෂේ සම්පatti ඒ ප්‍රතිરૂපදේශ වාසිය වගේ දේවල් උදව් කර. තමන් දැනගන්න ඕනේ පිස්සම් පියාට්ටන් එක්ක ඉන්න එපා. අසේව නාච බාලාණං පළවෙනිම අවමංගල්‍ය කාරණාව තමයි බාලයන් ඇසුරු කිරීම. එතකොට කොච්චර සන්ලයිට් මන් දාලා හේදුවත් රින්තෝ දාලා හේදුවත් රාණි සඳුන් සබන් දාලා හේදුවත් කක්කා හොදෝද දාන්නේ මඩේ ඊට මීට වැඩි හොඳයි සත්පුරුෂ සංසේවන වෙන්නේ නොකා නොබී ඉන්න පුළුවන්. නොකා නොබී හරි කමන්නේ සත්පුරුෂ සංසේවන. ඒක නිසා බුදු දානසේ මංගල සූත්‍රයේ ශ්‍රී මුඛේ විවෘත කරන්නේ. අසේව නාච බාරණම් පණිතානංච සීවන. එහෙම නැත්තම් කියනවා සියලු පවින් අයින් වෙයලා ඊට පස්සේ පින තියෙන්නේ දැන් මේ පව් ඔක්කොම පින්තිය කතා කිරීමක් පටන් ගන්න මේ පින්කම් කරන්න ගිහිල්ලා කරන හරියක් මරි කන්නේ කරන්නේ පව් නොකර හිටපල්ලා කවදාකවත් තේරෙන්නේ නැහැ. දැන් මෙහෙම ඉන්නකොට මොකක්වත් පව් කරගන්න බෑ නිකන් ඇඟට උණ වගේ. පස්පක්ව පොන්දවලා බොන්න හිතනවා කම්මැලි එපා වෙනවා. ඇයි අර පව් ටික කරගන්න විදියක් නැහැ. ඉතින් ඒකට හොම්බෙන් හොම්බට නහයක් දාන්න රණුවක් දාලා බැඳලා හිර කරලා තිබ්බත් අනේ ඒ ඔක්කොම ගලවලා දාන්න මට දෙන්න මගේ දරින්න මට දකින්න මගේ හීනේ ඔයාට ඕනේ නැහැනේ මට නිවන් දක්කන්න ඔයා මට යන්නකො ඉතින් ලස්සන සින්දුවක් වෙනවා ඉඩ දකේ ඉඩ අරින්න මට දකින්න මගේ හීනෙම එක තමයි අපේ මානව අයිතිවාසිකම. බුදුවරු ඉන්නවා ආර්යයන් වහන්සේලා ඉන්නවා භාවනා මධ්‍යස්ථාන තියෙනවා එවන අදින්නෙම කුඩැල්ලා කොට්ටේ තිබ්බහම වගේ කක්කාවටමයි අදින්නේ. ඉතින් මේම උනාට දවසක හිතෙනවා නෑ නෑ මේ සත්පුරුෂයන් ළඟ ඉඳලා මැරුණත් කමක් නෑ මහණ උඹේ හැවණැල්ලත් මට සැපයි කියලා රාහුල පුංචි කුමාරයා බුදුහාමරගේ අත අල්ලගෙන කිව්වේ. මහණ දන්නේ නෑ තාත්තා බව දන්නේ නෑ. අතයි දාමනේ පැල්ලා ගියේ. යසෝදරාව උසිකන්නලා යවනවා. සිවුරයක් කොනක් අල්ලගෙන ඇඟිල්ලක් අල්ලන්න කියනවා උඩ බලාගෙන. මහණ උඹේ හේවණල්ලත් මට සැපයි. කවදද මේ ඒ ඒ සාසන සුවඳ වදින්නේ? එහෙම වෙනකොටත් විසුද්ධි ගොඩක් සිද්ධ වෙලා. ඒක සිද්ධ වෙනකොටත් ගොඩක් සිද්ධ වෙලා. ඊට පස්සේ තියෙන්නේ ඒ අනුව ජීවත් වෙන යත තත තත විහරන්තං තතස්සාය උපනිෂති. ඔබට ඕනේ නම් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න රහතන් වහන්සේ කෙනෙක් වගේ හිටපන්. එහෙම නැත්නම් මේ පිස්ස පිහට් එකක ඉඳලා ආදන්නාසය කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා මේ උපනයන ගතිය මේ තල්ලු කරන ගතිය මම දැනට ගිහිල්ලා නැහැ. නමුත් මං ඉන්නේ ඒ දිශාගත වෙලා කියලා දැනගන්න දැනුම නිවන වගේමයි. ජීවන වගේමයි. ඒක ලොකු විශ්වාසකින් කතා කරන්නේ මම තාම ගිහිල්ලා නැහැ. හැබැයි මම දිශාගත වෙලා ඉන්නවා. මම දන්නවා ඊට වැඩිය පොඩ්ඩක් විසුද්ධියක් මයි ළඟ ඇවිල්ලා තියෙනවා. අන්න ඒ බව කමඨාන් සුද්ධ කරන වார்த்தාවෙන් පුදුමාකාර විදිහට කියවෙනවා. එමසල් ලියනකොට හැකි සංඥාවෙන් විතරමයි ලියන්නේ. වැරදිච්චවත්, පෙරදිච්චවත්, පරණ කතාවල්ලකත් බිලුණුච්ච ඔක්කොම අයින් කළා දාන්න. අයින් කරලා කියන ඊයමට ඉන්න බැරි වුණා. මට හුස්ම හතරයි පුළුවන් වුණාද පහක් පුළුවන් වුණා. එච්චරයි. ඉතින් දන්නවා ෂුවර් නිවනේ. මට ඊයේ පියවර හතරයි කරගෙන යන්න පුළුවන්. මට පහක්ද පුළුවන් වුණා. එච්චරයි. ඉතින් ওই ටික ලියාගන්න, ඔය වෙනස ඇති කරගන්න අපිට බැරි වෙලා තියෙන්නේ මේ භාෂාවෙන් අධ්‍යාපනයේ මේ එක එකාගේ බයිලවල මේ බැරි දේවල් නැති දේවල් අනුන්ගේ වැරදි කියලා පුරුදු වෙලා දකින්න පුරුදු වෙලා සතිය වැඩෙනකොට පුදුමාකාර විදිහට අනුන්ගේ වැරදි දැකීම වැඩි වෙනවා. තමන්ගේ වැරදි දැකීමත් වැඩි වෙනවා. ඉතින් ඒක යෝගාවචර තේරෙන්නේ නැහැ. ඉතින් යෝගාවචර කිව්වොත් මේ සතිය වඩන්න ගියාම ඔය තුවාලයක වනමුකේ පෑදුවා වගේ ටිකක් ඕක වැඩි වෙනවා. වැරදි දකින්න ගතිය වැඩි. ඉද්දෙන ගතිය වැඩි. මේ වැඩි වැඩි යන ක්‍රමයක්. මේ මේ බෙහෙත අහනවා. ඒ නිසා උඹේ ඇඟේ ගොඩාක් කම්පන චංචල තේරෙයි. මේ ළඟ ඉන්න මිනිස්සුත් කොච්චර කෙරුවක්වත් වැස්ස එපයි කිව්වට වහිනවා. කැස්ස එපයි කිව්වට කහිනවා. මැස්ස එපයි කිව්වට මැස්සෝ එනවා. ඉතින් මොකද කරන්නේ? වෙන්දට වැඩිව තේරෙනවා. මේ සතිය වැඩිීමේ ලකුණක් කියා ගන්න පුළුවන් වුණා. මේ දුක ඇවිස්සලා එන වෙලාවක්. මේ දුක්ඛ සත්‍යයට මම ලං වෙන වෙලාවක්. හැබැයි ඉස්සර වගේ මට අඬු පුප්පන්න ඕන කමක් නැහැ. ඔය ඔය කාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා හැම දුකක්ම ලයිස්තුගත කරලා කියනවා මට වෙන්නට මේ දුකට සතිය කැඩෙනවා. දැන් නෑ. දැන් මේ දුක ආව ඒත් සතිය පාත්තරනවා. මේ දුක ආව ඒත් සතිය පාත්තරනවා. මේ දුක ආව ඒත් සතිය පාත්තරනවා. මේ දුක ආව ඒත් සතිය පාත්තරනවා. මේක තිබුණා මං ඉඳගෙන ඉන්න බාධාන. මේ තියෙන ඒත් ඉඳගෙන ඉන්න බාධා. මේක උනා මේත් ඉඳගෙන. මේ රචනා ශිල්පයේ මේ ලියන ලියමනේ පැහැදිලිවම පේනවා හැකි සංඥාවෙන්ද ලියන්නේ කියලා. එහෙම නැතුව ලියත හැකි. පොත් බලලා ලියන්න පුළුවන්. බොරුව භාවනා කරන්නෙත් නැහැ. භාවනා ශාලාව ඉඳගෙන ওই ඇල්බම් එකක් බල බල පොත් රැක්ක එකේ ඉන්නවා. කට්ටිය භාවනා කරනවා. ඒකල කමට අනුව නැත්තම් හොඳට ලියනවා. මේ පොත් බලලා. හැරෙනකොට ගඳෙන් කී හැකි. ගඳෙන් කී හැකි. මේක එක නපන. ඒක නෙවෙයිනේ. තමන් භාවනා කරනකොට තමන්ට වැටහෙන මේ යම් යම් ආකාරයට මම ජීවත් වෙනවා නම් ඒ ආකාරයට මමපත් වෙනවා. මට පුළුවන් තියෙන සංඥාවෙන් කරන්න පටන් ගත්තොත් ඊට පස්සේ පුළුවන්. බෑ කියන සංඥාවෙන් ගියොත් බෑ ඌනියමක් නොදකින් නොපතන් නොදෝමකි. එහෙම කෙනෙක් නොදකින් දකින්නවත් ලොරෙන්න ඕන. බෑ කියන කෙනෙක්. ඔය මේක හදන වෙලාවේ ධම්මනිසත් හාමුදුරන්ට හාමුදු කෙනෙක් ඈත බලතින් ඇවිල්ලා කිව්වලු මම මේ මහත්ය හම්බෙන්න ආවේ. ආ හොඳයි සාන්ති කියලා සුදුරෙද්දක් කියලා හරි ගසලා ගිලම්පසක් දීලා කිව්වලු මහත්යෝ. මහත්ය මුළු බූදලේම වියදම් කරලා මෙහෙම තැනක් හදන්න හදනවා. ඇත්තද කියලා ඕනේ හාමුදුරනේ පුදුම අමාරුවෙන් ගත්තේ අක්කර 10000ක් ගන්නවත් බැරි වුණා අක්කර දෙකමාරයි දෙන්නේ අරකයි මේකයි කිව්වට පස්සේ නේ මං කියන්න ආවේ මහත්තු එච්චර වීදම් කරාට මේ කාලේ නිවන් දකින්න බෑ ඉතින් හාමුදුරන්ගේ ඇද්දෙකුට ගියාලු ධම්මනිසන්ත හාමුදුරන්ගෙත් දැයිතොට ගිහියානේ ධම්මනිසන්ත හාමුදුරෝ ඉතින් වීරත් මහත්තයා ඇද්දෙකුට ගියාලු ඇයි හාමුදුරනේ නෑ නෑ ඒකට හන්තිව දත පාරමිතා පෙරලා තියෙන්න ඕනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ මම දැනගෙන හිටියේ නෑ. ඒකයි මම කියන්න ආය මහත්තයෝ. මෙච්චර වේදම් කරන්න මේ කරන්න යන්න එපා. ඊට ධම්මනිසන් දැනුණු ඌවට වැටෙන જાති කෙනෙක් නෙවෙයි. ධම්මනිසන් නෙවෙයි වීරරත්න. ඊට පස්සේ ආවල ස්වාමීන් වහන්සේ අපිට ක්‍රමයක් තියෙනවද කවුරු හරි ලෝකේ ඉන්නවද කියලා දැනගන්න මේ දසපාරමිතා පිරිච්ච බව දැනගන්න. එහෙමනම් ක්‍රමයක් නෑ කිව්වා. ඔබ වහන්සේට දසපාරමිතා පිටලාද? දන්නේ නෑ. මගේ පොඩ්ඩක් උත්තු කරලා බලන්නකෝ මම පිටලාද කියලා. ඒකත් කියන්න බෑ මහත්තයෝ කිව්වා. ඊට පස්සේ ගෝලේ ඉන්න ස්වාමීන් වහන්සේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන කවුරු හරි දැකලා තියෙනවද අන් ඇවිල්ලා තියෙනවද ඒගොල්ලෝ කහ පාටද හතර ඇස්ද රවුන්ද නෑ එහෙම කියන්නත් බෑ කිව්වා දැන් ඔබ වහන්සේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙනවද දන්නේ මේ මණ්ඩල පොඩ තට්ටුවක් දාලා බලන්නකෝ මට තියෙනවද කියලා නෑ ඊට පස්සේ ගෝලු මහමුදුරේ මම එකක් කියන්නම් දැන් මට තේරෙනවා ඔබ වහන්සේ මෙතන ඉන්න මං බුටුවේ වාඩි වෙන්න මට වඳින්න මේ මං වගේ වැඩක් කරන මිනිසෙකුට මේ දන්නේ නැති බයිලා කතා කර කර බිම දාන ඔබ වහන්සේ වගේ කෙනෙකුත් පැවිද්දෙක් නං අද ඉන්න බුද්ධඝංකාරයෝ සේරම එකයි. එක්කෙනෙකුට අක්කත් මතක නැහැ මේ හැම චිත්තක්ෂණයක්ම සතිමත් චිත්තක්ෂණයක්ම විසුද්ධිය පිණිස තියෙන කිය. ඒගොල්ලෝ කපුරු ගානවා දෙයියෝ යදිනවා අරයා පිටිපස්සේ යනවා මෙයා පිටිපස්සේ යනවා ගෙජ්ජි හොල්ලනවා කපුරු පුච්චනවා බෝධි පූජා තියෙනවා අයියෝ මේක දිහා බලන්න නරක නෑ සත්තු මරනවා වගේද නරක නෑ හොරකම් කරන තරම් නරක නෑ කාමීත්‍යචාරේ නරක නෑ කවදද මේ Taman තුලම නිවන තියෙනවා. ඒක දකින්න යෝන කරන්නේ. දකින්න වෙන මොනවත් අපිට අවශ්‍යතාවයක් නැහැ. ඔක්කොම ක්‍රියා නතර කරලා පොඩ්ඩක් බලන්න හිටපන්. කැස්ස ගහිනකොට සතිය පවත්වන්න පුළුවන්ද? වැස්ස වහිනකොට සතිය පවත්වන්න පුළුවන්ද? මැස්සෙක් වහනකොට සතිය පවත්වන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ මේක භාවනාවක් කියලා. ඒ වගේ මේක කෙරොත් දිගට දිගට කැස්ස තියා නියුමෝනියාව සතිය පවත්වන්න පුළුවන්. වැස්ස තියා මුර්ග සංවැස්සත් සතිය පවත්වන්න පුළුවන්. මැස්සෙක් තියා මකරෙක් වැහුවත් සතිය පවත්වන්න පුළුවන්. ඒ ඒ විදියට බලන්න ඕනේ ඒක දිහා. නෑ නෑ භාවනා කරන තැන මැස්ස බෑ. භාවනා කරන වැස්ස බෑ. භාවනා කරන කැස බෑ. ඉතින් එහෙම කට්ටියන අපිට හම්බ අපි හිතුවේ ඇත්තට මේ හෝල් එක එයා කන්ඩිෂන් කරන්න. ඊට පස්සේ හිතලම කිව්වා. එහෙම කෙරුවා නම් අපිට දොස් කියනවා. ඒ නිසා අපි මේක මොස්කිටෝ ස්ක්‍රීන් එකක් දාමු. දාලා රිලවුන්ට එන්න බැන විදිහට හදමු. නැත්නම් යකට එහෙම මැෂින් දැම්මම ඕගොල්ලෝ සල්ලි ගෙවනවා ටක් ගාලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒත් එහෙම ඕනේ නැහැ. එහෙම ඕනේ කරන්නේ අපිට මේ තීදිත් කරන්න පුළුවන් කියන සංඥාව ගන්න පුළුවන් නම් ඒක තමයි අපිට දෙන්න ඕනේ. එතකොට එයා නිවන් දැකලා ඉන්නේ. කැස්සේ එනවා. මොන කරන්නේද මේක මේ ප්‍රේමයට කහිනව නෙවෙයිනේ. ලව් කැස්ස නෙවෙයිනේ මේ තෙමටනේ. මේ වැස්සත් කවුරුත් වස්සනව නෙවෙයිනේ. ඒ හැටි. මේ මැස්සොත් ඇවිල්ලා අපේ නිවන කඩන්න එනවා නෙවෙයි. ඒක ඔය ලම්බෝය රස්තිය දුක් ගන්න වෙලාව නහයුඩ බහැරඳලා යනවා. උච්චරනේ. මේක මේක බාධාවක් කරගන්නවා නම් මේක කවදා හෝ හැකි සංඥාවෙන් තත තත විහෙරන්තන් තත සය උපනේශිත කියලා ගියොත් මෙයා කියාවේ කොටි ගහ මුල ඉඳගත්තත් ගෙන්න කම්පල වලට ගියත් භාවනා කරන්න පුළුවන්. පටන් ගන්නකොට මේ පහසුකම් ටිකක් දෙනවා. මෙන්න මේ කියන ඕපනයික ඕපනයික ගතිය අපි එක්කෙනෙක් ළඟවත් නැත්තේ නෑ. මේ එක එකන ඔලුවට දාලා තියෙන මේ කුණුහරුප නිසා අපිට තියෙන්නේ inferiority complex. එහෙම නැත්නම් හීනමානය. අපි හැම කෙනෙක් ළඟට ගිහලා අහනවා මගේ මොන දිහා බලලා කනක මන් නිවන් දැකලා තියෙන කියලා. මට සෝවන් වෙලා දින්නේ මං කියලා. නැත්නම් මට සංකාරූපේකාවත් ඇවිල්ලා තියෙනවද කියලා පොඩ්ඩක් කුත්තු කරලා බලලා කියන්නකෝ. හැම තැනම හැම කෙනා මේක තමයි වෙළඳ භාණ්ඩයක් කරගෙන තියෙන්නේ. උඹට තියෙන අසහනේ අඩු නම් උඹට තියෙන ආතතිය අඩු නම් ඉතින් පාරේ තමයි. අසහනේ අඩු වෙනවනම් ආතතිය අඩු වෙනවනම් දැන් මෙතන තියෙන්නේ මේ කෙනාට සතිමත් චිත්තක්ෂණයක්ම හැම සතිමත් චිත්තක්ෂණ ප්‍රතිඵල නෙමේ සතියම අසහනේ නැතිවීමට හේතු වෙනවා ආතතිය නැතිවීමට හේතු වෙන එක නොමිලේ ලැබෙන්නේ ඕනම තැනක ගන්න පුළුවන් කාගවත් අධිකාරී ශක්තියක නැහැ බෑ කිව්වොත් බෑ නෑ මට මොනවද තිබ්බත් මට සතුටුමත් වෙන්න පුළුවන් කියලා ගත්තොත් පැය 24ම සතිය ඉන්න පුළුවන් ඒ නිසා පැය 27 සතිය ඉන්න නෙවෙයි මේ කියන්නේ. කවදද මේ හැකි සංඥාව ඇති වෙන්නේ? කවදද මේ හැකි සංඥාව ඇති වෙන්නේ? අන්න එදාට එයා සාසනය කරනවා. එයාට තේනවා මම මාර්ගයටපත් වෙලා ඉන්නේ. මේක දිගට කරන්න ඕනේ. කරනකොට ඒකේ සාක්ෂාත් කරන්නේ කියලා ඒකට ලොකු ස්වාමීන් වහන්සේ දාපු වචනය මේක වශී කරනවායි කිය. ඒකම සිද්ධි කරනවා. එයා ඉතින් මොනවා තිබුණත් ඒ ඒ කටයුත්ත දිගට කරන බලන්නේ මිනිස්සුන්ට බලනවා මොකද්ද මෙයා කමේ කරන්නේ කොයි වෙලාවෙත් සත්‍යමත් වෙන්න උත්සාහ කරනවා. ධම්මික හමුදුර කිව්වා ඔබ ව්‍යාං කාටවත් පේන්න කරන්න එපා. මිනිසුන්ට පෙන්වන්න බෑ ඕක. මිනිසු කියන්නේ මොනවා හරි අනුගේ බිස්නස් එකක් කරපන්, ගන්තබා බිස්නස් එකක් කරපන්, අර දේ කරපන්, මේ දේ කරපන්, Tamange වැඩක් කරගෙන නම් ඉන්න එපා. ඒක පෙන්වන්න බෑ මිනිසුන්ට. ඒ හේව සමාජයක් තියෙන. කවුරු හරි ඒක කරනවා නම් නිස්සද්දෝ කෙරුවොත් තමයි තේරෙයි ක්‍රමසාවිදී එන්න පටන් අර ගන්නවා. ඒ නිසා ඒ ඒ විහරණය ඒ ගත කරන ජීවන රටාව Tamanda තේරෙනවා නම් තියෙන අසහනේ අඩුවීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ආතති අඩුවීමක්. එහෙම නැත්නම් බුදුජානනාංශයේ අර මේ න අනිමිත්ත වර්ගයේ කියනවා මහණේ සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා න අනිමිත්තා තස්මින් තස්මින් නිමිත්තේ පහිනේ තං අකුසලම් පජහති මහණේ හැම අරමුණක්ම උපදින්නේ හැම කෙලෙෂයක්ම දෙන්නේ අරමුණක් ඇතුව අරමුණක් නැතුව නෙවෙයි ඒ නිසා යම් අරමුණක් අරගෙන යම් කෙලෙසයක් උපදිනවද ඒ අරමුණ ගෙවෙනකොට කෙලෙසේ ඉවරයි. සනාරම්මනා බික්කේ උපජ්ජති පාපකා කුසල දමනෝ අනාරම්මන. තස්මින් ඒව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජහති. හැම අකුසලයක්ම එන්නේ අරමුණක් ඇතුළු. අරමුණ ගොරෝසු නම් අකුසලේ ගොරෝසුයි. අරමුණ සියුම් නම් අරමුණ අකුසලේ සියුම්. අරමුණ ගෙවුණ නම් අකුසලේ ගෙවුණා. සවේදනා භික්කවේ උප්පජ්ජති සසඤ්ඤා භික්කවේ උප්පජ්ජති සසංඛාරා භික්කවේ උප්පජ්ජති සවිඥානික භික්කවේ උප්පජ්ජති හැම අකුසලයක් වෙන්නේ සංඥාවක් ඇතුව වේදනාවක් ඇතුව සංස්කාරයක් ඇතුව විඥානයක් ඇතුව ඒ එනේන සංඥාව එනේන වේදනාව එනේන අරමුණ ගිවෙන කම්ම බැලුවනම් අපිට තේනවා මතුවෙනකොට ගොරෝසු උනාට ඒක ගෙවෙනවනම් අසහනෙ ගෙවෙන්නේ ආතතිය ගෙවෙන්නේ ප්‍රතිපදාව ඉදිරියට යන්නේ කෙලෙස් අඩු වීමකුයි වෙන්නේ එකතු වෙන දෙයට සංස්කරණය කියලා කියනවා රස කරන දෙයට. ඒ ගෙවෙන දේ. ඉතින් මේ තමන් ආනපාන දිහා බලනවා පේන්නේ නැත්තම් කමන්නේ. පේනවනම් ගෙවෙන කම් බලනවනම් අන්න ප්‍රතිපදාව ඉදිරියට යනවා. එහෙම නැත්තම් කෙලෙස් අඩු වීමක් වෙනවා. තමන් දන්නවා ඒක පාලනයකින් තොරව වෙන්නේ. නමුත් මේක කලහක්ක් කියන එක. පිම්බි මැකිලෙන් පේනවනම් හොඳට පිම්බියෙන් කියලා පේන එකත් හොඳයි. පෙනෙච්ච පිම්බි මැකිලෙන් නොපෙනෙන එකත් හොඳයි. පේනවට වැඩිය හොඳයි. පෙනෙන්න පටන් ගත්ත අරමුණ නොපෙනී යනවා. එතකම්ම බලන්න ඇත් දෙක කරවිල වෙනකම්ම බලන ඉන්න එක දිහා. වේදනාවක් ආවනම් වේදනාව ආව දැන් ඒක අරමුණු කරන්න. ඊට පස්සේ බලන්න මේ වේදනාව දිහා දඟලන්නේ නැතුව වෛර කරන්නේ නැතුව බලන්න හිටියොත් එයා එයාම යනවා. ගෙවෙන හැටි බලන්නේ මට සංඥාවක් එනවා මේ හොඳ දෙයක් නරක දෙයක් කියලා කවුරු හරි පිළිබඳව. ඒ සංඥාව දැනගන්න මේ රූපයක් නෙමෙයි ආස්වාස් ප්‍රසවාස නෙමෙයි වේදනාව මේ සංඥාවක්. හැඳිනීමක් සඳහන් ලකුණ. ඒ ලකුණ එහෙම යනකම් බලන්නේ. එහෙම නැත්නම් සංස්කරණයක් වෙන මම අරක මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ සැලසුම් කරන්න ඕනේ කියලා අපි ඒකට සැලසුම් හදනවා හරි. ඒක දැනගන්න රූප වේදනා සංඥා නෙවෙයි මේ සංස්කරණයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ සංස්කරණයම සංස්කරණ විසින් නැති වෙන හැටි බලන්න. ඊට පස්සේ විඥානයක් එනවා මේ මම මේ මම නෙවෙයි කියලා. දෙක වෙන් කරන දේ. හරි ඒක හරි. මේ මම සහ මම නෙවෙයි. ඊට පස්සේ ඒක ඉවර වෙනකම්ම බලන්න. බැලුවට පස්සේ වෙන විඥානයේ ක්‍රියාකාරකම් ඉවරයි. එයා එනවා වගේ මේ යනවා. ඉතින් ඒක දිහා ඉවර වෙනකොට ආයෙකක් ඇතිකරන්න හරි නැතිවීම පිළිබඳ පශ්චාත්තාප වෙන්න ගියොත් ඉතින් තත තත විරන්තන් තත සාය උපනිෂ්ටි හරියන්නේ නැහැ. බලහන් ඉන්නකොට පේනවා මේ මතුවෙන හැමදේම නැති වෙනවා. උඹ මෙතෙක් කල ඇති වෙන පැත්ත බැලුවා. දුක සහ සමුදය හටගන්න. නිරෝධ ශක්තිය තමයි නැති වෙන පැත්ත බලන්නේ. එතනින් තමයි සමුදේ සත්‍යය ඉන්න නිරෝධ සත්‍යයට මාරු වෙන තැන. අට ගන්නා දන බලපු කෙනා නැති වෙන පැත්ත බලනවා. ඇයි? හට ගන්න තාක් හටගන්නේ දුක්. ලෝකේ හට ගන්න තරමක් හටගන්නේ දුක් නම් හට ගැනීමට කැමති වෙනවා කියන්නේ දුකට කැමති වෙනවා. කවදා හෝ මේක දැනගෙන ඒ දුකම ඒක විසින්ම නැති වෙනවා. යං කිච්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මෙච්චරයි කොණ්ණඤ්ඤ හමුදෝ දැක්කේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ හට ගන්නා සාහිපියත්තා වූ යම් දෙයක් වෙනවා ඒක ඒක විසින්ම නැති වෙනවා. මං හට ගන්න පැත්ත බල බල තමයි හිටියේ. සමුදේ ඒක දුක්ඛ සමුදය කියලා නමක් දාලා දෙනවා දෙවෙනි ආර්ය සත්‍යේ. නිරෝධය කියලා කියන්නේ හටගත් දෙයි නැතිවීම. ඒ නිසා මෙහෙම කිව්වොත් තමන් දරුවෙක් හම්බ වෙනවා ඒ දරුවා මැරෙනවා අත් දෙක උඩ. තමන්ගෙම දරුවා ලැබිච්චාම පොදුම සතුටක් ඇති වෙනවා. හැබැයි මේ දුකක් ඉපදිච්ච බවක් අපිට මතක නැහැ. නැත්නම් ඒ දරුවා මැරෙනවා අත් දෙක උඩ. මැරුණාට පස්සේ ඉෂාට බැඳගෙන නඩනවනේ. කිසాగොත් මිට වෙච්ච වැඩේනේ. ඉතින් කාට හරි පුළුවන් නම් ඒ දරුවා එහෙම මැරෙද්දි මේක තමයි හැටි. සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි යාමේ කාටද මේ සලුව වියන්නේ ඊයේ ඉපදුණු පුලුඳුල් දුවටයි මේ සුදු සලුව වියන්නේ ඊට පස්සේ හැඩ වැඩ දාලා ලස්සන කරලා කාටද සලුවෙන් ඒ දිලඳුල් දුව දීගෙක දෙන්නයි මේ රන් සලුව වියන්නේ කනකොක් පාටින් හැන්දෑ යාමේ කාටද සලුව වියන්නේ මුස්පින්තුපට අනේ ඒ දුවගේ මිනිය වහණ්ඩයි මේ සලුව වියන්නේ සන්නාලියනේ කියන රබින්ද්‍රනාත් tagore කිව්වේ ඒ දුවම අම්මම සන්නාලි ඉපදිනකොට වගේම මගුලට වගේම මිනිහ වහන්නත් රෙද්ද වියනවා. හරි ශෝකයි. හරිම ශෝකයි මේ තමන්ගේම දරුවා. මේ දරුවා දුකක් බව දන්නේ නිසා ඉතින් හිතනවා මේ දැන් මට ප්‍රශ්නයක් නැත්තේ මට දරුවෝ නැති නිසා. දැන් 67 නිසා මට ආයෙ කරන්නත් බෑ වැඩි. ඒ නිසා මට මට බය නැතුව කියන්න පුළුවන්. try එකක් දෙන්න පුළුවන්. හැබැයි මට සැකක් තියෙනවා ඒක කරන්න අමාරුයි. ඒ නිසා දරුවෝ හදන කට්ටියට කියන්න තියෙන්නේ උගලන්ට ආර්ථික විශේෂඥ වෙන කතාවක් කියાવી. දේශපාලනඥ වෙන කතාවක් කියයි. සමාජ විශේෂඥ වෙන කතාවක් කියතයි. අපදින හැමදේම මැරෙනවා. තේම නැ ඒක මැරුණ වෙලාවේ බලලා කිසා ගෞතමිට වගේ කිසාවනුක ස්වාමීන් වහන්සේ දරුවගේ පැත්තක තියාන මාව කොට ගන්නයි කියලා. මේ උපදින තාක් උපදින්නේ දුක්. ඔය දරුවගෙන දාපු ගමන් ඔක සම්පූර්ණ අනිත් පැත්ත යන හුඟක් හිතන්නේ නෑ නෑ දරු සම්පත්තිය කියලා හිතන්නේ. නමුත් අන්තිමට එච්චර දුකක් දෙන්න වෙන මොකෙන්වත්. ඒ වගේ අපි හදාගත්ත හැම දෙයක්ම නැති වෙනවා. ඒක පැත්තක දානකො ඉඳගත්තර පස්සේ ඊසිකක්මක් එනවා කියන්නකො. ඉඳගත්තර පස්සේ සතුටක් එනවා කියන්නකො. ඉඳගත්තර පස්සේ ඉන්න හිතෙනවා, කම්මැලි හිතෙනවා. මේ මෙන්න මේ එකක් අරගෙන ආස්වාසයක් වගේ හටගන්ම බලනකොට ආස්වාසිය අල්ලගන්න හම්බෙච්ච එක ආනපාන දැකීම, ආනපාන මුල පිටිම හරිය සතුටක්. දැන් මට ආනපානේ හරි ගියා. කවදා හෝ ඒක ගෙවෙන හැටි බලනකොට එහෙම නැත්නම් මට ආනපානෙ පේන්නේ මට පිම්බි මැකිලි විතරයි පේන්නේ. ආ ඒකත් හොඳයි. ඒද ඒක ගෙවෙන්න හැටි බලන්න. එහෙම නැත්නම් වම දකුණ සක්මන් කරන හැටි ලොකු සතුටකින් පටන් ගන්නවා. ඒකත් ඉබේම වෙන්න හැටි ගිහිල්ලා ගෙවෙන හැටකම් බලන්න. ආන්නෙම ගෙවෙන තැන බලන්න ගියාම සමුදේ සත්‍යයේ ඉඳලා නිරෝධ සත්‍යයට මාරු තුන්වෙනි ආර්ය සත්‍ය දෙවෙනි ආර්ය සත්‍යයේ ඉඳලා තුන්වෙනි ආර්ය සත්‍ය. ඊට පස්සේයි මාර්ගයේ පෑදෙන්නේ. ඒකයි මේ කියන්න හදන්නේ. නිවන් දැක්කට පස්සේ තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව හැදෙන්නේ. මේ අනිකුත් ලෝකේ තියෙන කිසිම න්‍යායකට අයිති නැති දෙයක්. තුන්වෙනි ආර්ය සත්‍ය දන්න කෙනාට විතරයි ඒක සාක්ෂාත් කරන්නේ කරන්නේ. තත තත විහරන්තං තතස්සාය උපනිස්සති. මේ මේ විදිහට හිටියොත් කෙලෙස් අඩු වෙන බව දන්නවනම් බොහෝ කල් කරන්ඩ කරන්ඩ කරන්ඩ කෙලෙස් අඩු වෙන බව දන්නේ පළවෙනි සැරේට දැනගන්න ඕනේ. ඝන බහල කෙලෙස් ඝන බහන අසහන ඝන බහල ආතතියෙන් අඩු වෙනවා. ඒ ක්‍රමේ කරන්න කරන්න ආතතිය අඩු වීම නිතිපතා වෙනවා. නිසා ඊටාත්ම සාධාරණ ක්‍රමයකට මේ චතුරාර්ය සත්‍ය කොට ගහලා තියෙනවා. නිවන් දැකපු කෙනෙකුට විතරයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව හරියන්නේ. අපි කියන්නේ නම් ප්‍රතිපදාව වෙනකොට නිවන් ලැබෙන්න ඕන කියලා නෑ. ඒ අතරමැදියාට තේරෙනවා මේ මෝඩය ඇසුරු කරමින් කවදාකවත් ඉඳලා බෑ. මම්ම උපක්‍රමයක් කරන්න ඕනේ මෝඩයන්ගෙන් අයින් වෙන්න. ඒ වගේම මේ හිතේ වේදනා සංඥා හිතවිලි සද්ද වෙන්නේ නැති කරන්න බෑ. කොහොම හරි ආස්වාද ප්‍රසවාසයෙන් රිංගවන්න ඕනේ. වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් අමෝරාවෙන් අකමැත්තෙන් නමුත් ආස්වාද ප්‍රසවාස රිංගවන්න රිංගවන්න රිංගවන්න චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස ඒ චිත්තක්ෂණේ හිතවිලි නැතු වෙනවා. ඒ චිත්තක්ෂණේ සද්ද නැතු වෙනවා. ඒ චිත්තක්ෂණේ වේදනා නැතු වෙනවා. එනිසා කටපුංචි බෝතලයකට වතුර ටිකක් දානවා වගේ බලන්න පුළුවන් තරම් මේ මේ පුංචි දෙයක් මෙතන තියෙන. වර්තමාන මොහොත මේ දන්න අරමුණකින් පුරවන. ඒ පුරවන හැම චිත්තක්ෂණයකටම අටුවාචාන් වාසේ සඳහන් කරනවා තදංග නිබ්බුති කියලා. ඒ චිත්තක්ෂණේ නිවන. මොකද්ද සතිය? මොකද්ද සතිය? ආනපාන සතිය. පිම්බීම ඇකිලිමේ සතිය. වම දකුණ සතිය. කනකොට බොනකොට යනකොට එනකොට කරන සතිය ඒ චිත්තක්ෂණේ වැඩිමක් සිදු වෙනවා නම් ඒ අපි කරන අනුග්‍රහයක් නිසා ඒක ඉබේ කවදාවත් වැඩෙන්නේ නැහැ. මොදුවට මතක තියාගන්න. ඔය ආනාපාන සතිය වගේ දෙයක් කවදා ඉබේ වැඩෙන්නේ නැහැ. ඒකට ගොඩාක් ප්‍රයත්න කරනකොට තේිනවා වඩන්න පුළුවන්. ඒ වඩන හැම වෙලාවෙදීම සාපේක්ෂව හිතවිලි වේදනා සද්ද නැති වෙනවා. අපි හිතවිලි වේදනා සද්ද නැති කරන දඟලනවා වෙනුවට අපි හොයාගත්ත ක්‍රමේ හැකියක වෙලාවේ සත්‍යමත් වීම උත්සාහ කරලා බැලුවොත් කාටද බැරි ඊගාව චිත්තක්ෂණේ සත්‍යමත් වෙන්න. කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඕනම කෙනෙකුට මොන දුක තිබුණත් මොන වේදනාවක් තිබුණත් එක චිත්තක්ෂණයකට සතුටුමත් වෙන්න පුළුවන්. ඒක අපි ලැබලා තියෙන මානව අතිවාසිකම ජීවිත බුද්ධිය. ඒකට ජීවත් වෙනවනම් එයාට යෝගාවචරය කියන්න පුළුවන්. එයාට භික්ෂුව කියන නම කියන්න පුළුවන්. එයාට කියන්න පුළුවන් සංසාරයේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන එක නා කියලා බුදුරජාන්සේ බය නැතුව භික්ෂු කියන නම පාවිච්චි කරනවා. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් නම් මට මේ தත්ත්ව නිසා ඊගාව චිත්තක්ෂණය මට සතුටුමත් වෙන්න බෑ කියලා අත උසලා කියන්න පුළුවන් නම් එහෙනම් බුදුරජාණන්සේ මේ නිවනක් දේශනා කරන එකක් නෑ. එහෙනම් කියාවේ මේ අත උසන කට්ටියට විතරක් නිවන කියන අනික කට්ටිය කියන්න එපයි කියලා. එහෙම නෑ. ඕනම කෙනෙකුට පුළුවන්. අපි මේ ලොකු අතු අල්ලන්න හදන එකයි එහෙම නැත්නම් අපි ළඟ තියෙන දේ පිළිබඳ අපිට විශ්වාසය නැතිකමටයි විචිකිච්ඡාව කියනවා. ඒක මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය කියලා කියන්නේ ඕකට. මේ මාර්ගයේ තියේදී අමාර්ගයේ වඩනවා. අමාර්ගයේදී මාර්ගය වඩන. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ අසාරය සාරය කියලා හිතනවා. සාරේ අසාරය කියලා හිතනවා මොකද අපි ඉඳුරන් දෙන ලණුවනේ කන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ දෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද නැති ඥානයක් නේ. ඒ නිසා ඉඳුරන්ට තේරුනොත් හරි කියලා ඒකාන්තෙම වැරදි. ඉඳුරන්ට අල්ලව ගන්න බැරි තැනකට ගියා නම් අන්න මාර්ගෙ වෙන්න ඉඩ තියෙනවා. ඉන්ද්‍රියබද්ධ ඥානයේ සියල්ලම සංසාරගතයි. නමුත් ඉඳුරන්ට අහුවෙන තැනක් නැති තැනක් අහුවෙනවනේ මේ ආස්වාද ප්‍රසවාස ගෙවෙන තැන ඉඳුරන්ට අහුවෙන්නේ නැහැ. භාවනා කරනකොට අපි තැනකට යනවා සමාලාට ඉන්නව නෑ දන්නේ. රූපෙකින් නෙමෙයි පේන්නේ සද්දකින් නෙමෙයි ගඳකින් නෙමෙයි රසකින් නෙමෙයි මොකුත් නෑ අජාතං අභූතං අකතං අසංකතං. ඒකට අපි කලබල වෙනවනේ. අපි එතකොට මේ පිරිත් නූල් ගැට ගන්න යනවනේ. පඳුරු වයින් කරන්න යනවනේ. ඇප නූල් දාන්න යනවනේ. ඒක හරි ඒක ඇත්තයි. නමුත් කවදා හරි සද්ධාවෙන් සතියෙන් සීලේ නෑ මීට පස්සේ මෙහෙම දෙයක් ආපුවාම මේක මේක මාර්ගේ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම මේකට පොඩ්ඩක් අනුග්‍රහ කරන්න ඕන කියලා දැනගෙන ඒකට අනුග්‍රහ කරන්න පටන් අරගත්තොත් අපිට වෙන කිසිම බාධාවක් නෑ. ඒ නිසා ඒ ඒ ආකාරයට ජීවත් වෙන්න පටන් අරගත්තාම පාර පෙරක්. ඒකට කියනවා least frictional path කියලා කියනවා. එහෙම නැත්නම් comfort zone කියලා කියනවා. අපිට තේරෙනවා ඒ හරි පහසුයි තටමන්න මොකුත් නැහැ මොනවත් නැත්තේ නෑ මේ මොහොතට එළඹ වාසය කරන එකයි තියෙන්නේ එහෙම නැත්නම් අපි දැනට තියෙන අපි ළඟ ಗುಣ ටිකක් තියෙනවනේ යම් ප්‍රමාණයක් සීලයක් තියෙනවනේ යම් ප්‍රමාණයක් හිත එකඟ වෙනවනේ යම් ප්‍රමාණයකට දෘෂ්ටිය හරි ගිලා තියෙනවා අන්න ඒ ටික විතර සමාදන් වෙන්න ඉතින් ඒක නිසා චේතනාකරණීය සූත්‍රයේදී බුදුරජාණන් සඳහන් කරනවා සීලවතෝ බෙක්කව සීලවන්තස්ස න චේතනාකරණීයෝ පාමොජ්ජම් මේ uppajjati uti. ධම්මසායේසා ධම්මතායේසා භික්කවේ සීලවන්තස්ස සීලවතස්ස පාමොජ්ජං මහණනි මේ සිල්වතෙක් සිල්වත් වුණාට පස්සේ අනේ මට ප්‍රමෝදේ පහළ වේවා කියලා කියන්න දෙයක් නැහැ. සිල්වතාට චේතනා කරන දෙයක් නැහැ. යා ප්‍රමෝදේ ස්වභාවයි. සීලයම ප්‍රමෝදයට හේතුවක්. සීල නැත්තම් බයට හේතුවක්. ඉතින් මේ භාවනා කරනකොට කෙනෙක් මම දැන් මේ පැයේම සීලේ හිටියා. ඒ නිසා මේ පැයම ප්‍රමෝදයක් කියලා දැනගන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වේද? ප්‍රතිඵල පැත්තක දාන්නකෝ. මම ගෙදර හිටියනම් මේ වෙලාවේ අපේ තින් සතෙක් මරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරයේ බොරු කේලම් හිස්සචන පරිසද්ද කොච්චර වෙන්නේ කියලා දන්නේ මෙතන ඉන්නකොට අමාරුයි. ඉඳගෙන ඉන්න එක අමාරුයි. කය හොල්ලන්න තු ඉන්න එක අමාරුයි. කතා නොකර ඉන්න වෙන උත් එතකොට සීලේ 100%ක්ම හරිනේ. ඉතින් ඒකේ ප්‍රමෝදේ නැතුව කියනවනම් අනේ කොච්චර භවනා කරත් මට ප්‍රමෝදය ආවේ නැහැ කියලා එයා හිතනවා මේ නැවෙන් ගේන්න වේ ප්‍රමෝදේ වෙනමම. නැත්තම් සුපර් මාකට් එකට ගිහලා ප්‍රමෝදේ හොයන්න වේ. එයා දන්නේ මේ සීලයමයි ප්‍රමෝදේ කියන්නේ. ඒ ටික තේරෙන්නේ නැහැ බණ ඇහුවේ නැත්තම්. ඒ ටික තේරෙන්නේ නැහැ ඒ විදිහට කල්පනා කරේ නැත්තම්. කල්පනා කරලා බලනකොට පේනවා මේ ලෝකේ ඔක්කොම අරයට වැඩිය මෙයා පැනලා තටමලා සිල් කඩනකොට මම උත්සාහ කරනවා හැංගිලා නෑ සිල්පද එකක්වත් කැඩලා නෑ. මම බොහොම සතුටින් ජීවත් වෙනවා. පමුදිතස්ස බික්කවේ න චේතනාකරණීය මේ පීති මේ උපජ්ජති උති. ධම්මතායේ සාබික්කවේ පමුදිතස්ස පීති ඒ ප්‍රමෝදයේම දිගට යනකොට නිකම්ම ප්‍රීතියක් බාටපත් වෙනවා නිකන් ඉඳලා. සිල් රකින්න කෙනාට කළ යුත්තක් නැහැ. නොකළ යුත්තක් තියෙන්නේ. ඒ නොකර සිටීම පිනක්. පින තමයි ප්‍රීතිය කියන්නේ. ඉතින් කවුරු හරි කියනවා නෑ ඔකට මගුල් බෙරේ ගහන්න ඊට පස්සේ ගැට බෙරේ ගහන්න ඕනේ ඊට පස්සේ කෙල්ලෝ ටිකක් ගැරලා අර මේ කොම්බුව තියලා කොම්බුව කට නෙමෙයි තියන්නේ බුරියට තියලා පිඹින්නේ කොම්බුව පිඹින්නේ ඒකත් හක් ගෙඩි පිඹින්න ඕනේ ඊට පස්සේ තමයි උන දඩබඩන් දඩබඩන් ගන්න ඕනේ ඊට පස්සේ මම උන පින සිද්ධ වෙන්න පටන් ගන්න ඊට පස්සේ ටිකක් හඩු ගඳ ගහන්න ඕනේ කට්ටිය වට වෙලා ඔන්න පින කවුරු හරි කිව්වොත් නෑ සීලේ කියන්නේ පිනක් මොනවාක්වත්ම නොකර සිටීමක් සිටින් සතුන් මැරීමෙන් වැළකීම හොරගම් කිරීමෙන් වැළකීම කාමීත්‍යචාරය වැළකීම බොරුවෙන් කේලිමෙන් ඉස්සචින ඉතින් මේක සමාදන් වෙන්නේ නැතුව තත තත විහෙරන්තන් තතසයි උපනිෂද කියලා මේ පිං කෙරුන්නේ කියන කතාව පටන් අරගත්තොත් ඒ ප්‍රමෝදයේ කියන කිතින් පිට රටින් ගෙන්නන්න ඕන සුපර් මාකට් එකෙන් ගන්න ඕන නැව් දෙකෙන් ගෙන්නන්න ඕන ඒ නිසා තමන් මේ උපේලා තියෙන එකම සමාදන් වෙන්න දන්නවා ඒක ඒක ප්‍රධානී අංගයක් ඒ පිසුදුකම නිකන් ලැබෙන්නේ නැහැ. පීතිමනස බික්කවේ පස්සම්බති. න චේතනාකරණීය පීතිමනස පීතිමනස බික්කවේ න චේතනාකරණීය පස්සද්දි පස්සද්දිමේ උපජ්ජතුති. අනේ මට පස්සද්දි ලැබේවා කියලා තටමඬ ඕනේ ප්‍රීතිමත් වෙනකොට දැන් මේ දැන්නමත් මම මේ මොනවත් කරන්න නැතුව විශාල පිංකමක් ලබනවා. සතෙක් මරන්නේ නැති නිසා ප්‍රමෝදේ තියෙන දැන් ප්‍රීතිතේ එහෙම තැම්පත් වෙනවා. ඔය වතුර එකක් අලවම් කරලා මොඩ ටිකක් දාලා තියන ඩෙස්ක් එකක් උඩ. තැම්පත් වෙන්න මොනවද කරන්නේ? නිකන් හිටපන්, අවුස්සන් දෙපා. අපි සතිපාසලේ පොඩි උණ්ඩ ගිහිලා කලවම් කරලා දෙනවා වතුර ටිකක්. ඊළ කියනවා බබා මේක දැන් තැම්පත් වෙන්න මොනවද කරන්න ඕන? මොනක්වත් නැතුව අතේ තියන හොල්ලන්න නැතුව ඉන්නකොට තැම්පත් වෙනවා. නෑ අතේ තියන්න ඕනේ කබඩේකට තිබ්බත් තැම්පත් වෙනවා. අපි කට්ටියත් එක්ක ඉන්නකොට මොකද්ද කරන්නේ? අවුස්සන එකමනේ. කුප්පණ එකමනේ. ඌ මට ගොනිත් වෙනවා මම ඌට ගොනිත් වෙනවා. අපිට කතා ගැනීමනේ කරන්නේ මේ සෙනඟක් එක්ක ඉන්නකොට. ඉතින් අපිට තැම්පත් වුණාට සහ ගහන්න එපා අපි මෙතෙක් කල මිනිස්සු අවුස්සපු එක. ඒ නිසා මේ අපි වාඩි වෙන්න ගියාට පස්සේ කවුරු හරි කැසර ගණන් ගන්න එපා හිතන්න අනික් කට්ටිය බාහන කරන කොච්චර කැහැලැද්ද අපි සංසාරේ. අපිව මැස්සෝ වෙලා භාවනා කරන කට්ටියගේ නහය වහලැද්ද කොච්චර වතාව. ඉති මැස්ස දැන් එනවා. ඉතින් ඒක හිතන්න අනේ යන්තම් ඒ කර්මෙ ගෙව්වා දැන් මැස්සට ගහලා ආයෙ පව් කරගන්න එපා. ඌට වඳින්න උඹට කකුල් 6ක් නෙවෙයි 8ක් තිබ්බනම් වටිනවා. ඔහොම වෙලා මට මදි. ගෙදර ඉන්නකම්ම කරන්නේ අනුන්ට කුත්තු කරන එකමනේ. කවුරු හරි උදේ පාන්දර නැලා good morning කිව්වේ නැත්නම් අප්සෙට්. මොකක් හරි තරහ වෙලා වෙන්නේ ඇති කියලා. new year happy new year කියන්න ඕනේ. හැන්දෑවට good evening කියන්න ඕනේ. පිස්සුනේ. හදාගෙන තියෙන්නේම අවශ්‍යන වැඩනේ. සරුවචන් වහන්සේ ළඟට ගිහිල්ලා දානෙකට ආරාධනා කරත් ආරාධනා බාර ගන්න නම් කතා කරන්නේ නැහැ. බැරි නම් විතරක් කතා කරනවා. දැන් නෑ කතා ආර්ධන බාරගත්තත් කතා කරනවා නැතත් කතා කරනවා. මේ හදාගත්ත චාරිත්‍ර වගේ. ඒ නිසා මේ ප්‍රමුදිතස්ස පීතිමනස කපස්සම්බතීක පස්සම්බනේ කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. මඩ මඩ ටිකක් කලවම් කරලා වීදුරක් උඩ තිබ්බේ තැම්පත් වෙනවා. උකට තටමඬ ඕනේ. තටමඬ දෙන්නේ නැහැ. පස්සද්ද කායෝ සුඛම් පරිසංවේදීති උඩ සුඛයක් වෙන උඩ වතුර ටික හරීම පිරිසුදුයි බොන්න පුළුවන්. හැබැයි කැළඹුණොත් ඇවිස්සෙනවා. ඊට වතුර කක්ක ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපේ පිට තියෙන ආගන්තුක උපක්ලේශ ටික පේනවා අපිට. ඒ වගේම ඇතුලේ මේ ප්‍රභාස්වරේ හිතත් පේනවා. ඒක මේ උපේපු දෙයක් නෙවෙයි. උපත්තියම ලැබිච්ච දෙයක් නෙමෙයි. මේ භාවනා කරලා ලැබිච්ච දෙයක් නෙවෙයිනේ. මේ දෙක වෙන් වෙනවා. මේ ටික උපස් උපක්ලේශ. එහෙම නැත්නම් ආගන්තුක උපක්ලේශ. මේ ටික ප්‍රභාස්වරේ හිත. ඒක වතුර ටික කලවම් කරලා තිබ්බාම කලවම් කිච්ච කක්ක ටික 10%ක්වත් නැහැ නේ. හොඳ වතුර ටික උඩ තියෙනවා. ආයෙ කැළතුනොත් ඇවිස්සෙනවා. ඇවිස්සුනාට මොකුත් වෙන්නේ නැහැ. ආයෙසරත් තැම්පත් වෙනවා. ওই කැලේක තියෙන වැවකට ගිහිල්ලා තැම් ලස්සනට තියෙනවා පේනවා. අපිට හිතෙනවා ගලක් ගහලා බලන්න. ගලක් ගහන ප්‍රශ්නයක් නැහැ. ගලක් ගැවුවට පස්සේ මොකද වෙන්නේ? ආයෙ තැම්පත් වෙනවා. වට කැළඹෙන්න ඕන නම් දිගටම ගල් ගහයයි. ඉතින් අපි මේ සංසාරේ දුක් ගන්නෙ මොන තරම් මහන්සිලාද කියලා හිතන්නේ. තැම්පත් වෙන්න තියෙන මේ සංසාරේ කට්ටියක් එකතු වෙලා උඹ මට ගහපන් මම උඹට ගහන්නම්. ඉතින් දෙන්න කොපිත කරන කොකිත කරගෙන නටනට ඉනවා. ඒ අර මේ විනෝද සමය කියන ඌ මට ගහනවා මචං මට ඌ ගහනවා මචං මට ඌ ගහනවා මචං ඌ මට ගහනවා මචං බලනිනකොට දෙවන්න දෙන්නම මම තමයි ගුටි කාලා තියෙන්නේ ඌ මට ගහනවා මට ඌ ගහනවා ඔච්චරයි පවුල් කරනවා කියන්නේ ඌ මට ගහනවා මට ඌ ගහනවා මට ඌ ගහනවා ඌ මට ගහනවා අයියෝ මේ කතා දෙයක් හොයාගෙන මේ මානවයා කාපු කෑමනක් එක මේ තිරිසන් නුව පසපැත්ත උඩ දාගෙන යන්නේ මේ මානවයාට පෙන්වන්න තොපි අමනියෝ කියන්නේ උන් ළඟ නෑ මොකක්වත් හොඳට જાතිය බෝ කරගන්න වැඩ ඔක්කොම කරගන්න කසාදේ නෑ. කසාදේද කියන්නේ හිරයක් කියලා. හිරයක් ගන්නෑ. කවුද කැමති හිරේ වැටෙන්න? හිරේ වැටෙන්නත් කමන්නේ ආයෙ සිවුරක් පොරවන්න ආයෙ ගැලවෙනවා. ඉතින් මේ මේකනේ අයිතිවාසිකම් කරගෙන අපි උත්සාහ කරන්න හදන්නේ මුල මුදල් කියන්නේ මොනවද? පුදුමාකාර ආතතියක් ගෙන දෙන දෙයක්. මනුස්සයගේ මුදලයි කසාදේ නැති කෙරුවා නම් කිසිම අසහානිකේන වචන එන්නේම නෑ මනුස්සයා. නමුත් සරුවචාන්සේ ලෝකෙට පහළ වෙනකොට මුදලත් ඇවිල්ලා තිබ්බා, කසාදෙත් ඇවිල්ලා තිබ්බා. උන්වහන්සේ තියෙද්දිමයි අත්තිබික්ක වේ අජාතං අභූතං අකතං අසංකතං යතයිදම්බික්ක වේ අසති කතස්ස භූතස්ස ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නැත්තම් එහෙම දෙයක් අජාතං අභූතං ගැන කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කතාවද බැන්දට ප්‍රශ්න නැහැ. සල්ලි තිබ්බට ප්‍රශ්න නැහැ. බෑ ඒකට 16ක් වෙන්න එපා. අනුන් එක කුත්තු කරන්න යන්න එපා. අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න යන්න එපා. එතකොට අපිට කියන්න පුළුවන් මට පැත්තකටලා ඉන්න දෙන්න. අනුන්ට ඇඟිලි ගහන එක තමයි අසේවනාච බාලාණන් කියලා කියන්නේ. ඒකට මේ මනුස්සයා නිකමට හරි නිකන් ඉන්න ගමන් ටෙලිෆෝන් කෝල්ලක් දීලා හරි ආ කොහොමද සැපසනීප කියලා හරි අහනවා. ඉතින් ඒකෙන් අයින් වෙන්න අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී තමයි තේරෙනවා මේ හැම චිත්තක්ෂණයකම සතිමත් වීම හරහා අපි කොච්චර පටලැවිලි හදාගත්තත් අපිට නැවතත් නික්ලේශී තැනට එන්න පුළුවන්, නිර්මල තැනට එන්න පුළුවන්, අපේ ക്ഷേම භූමියට එන්න පුළුවන්. ඒක අපිට ලැබිච්ච මානවයිති වාසිකමක්. මේ මානවයිති වාසිකම වඩන, භාවිත වෙන, ආශේවනය කරන ජීවන රටාවක් හදාගත්තොත් මිනිස්සු ටිකක් ඇවිල්ලා කරදර කරනවා. මොකද පහුවිලා පහුවිලා වැඩක් නැහැ. කරදර කරලා වැඩක් නැහැනේ. එමීට අපි ඔක්කොම් කරනවා. එතකොට තේරෙනවා පටන් ගත්තා නම් තිබුණා දැන් පටන් ගන්න එක ඉවර වෙගෙන යනවා. කවුරුත් මාව වැඩිය ගණන් ගන්නෑ. මගේ විවේකයට කැමැති දන්නව මිනිස්සු ඒ මනස විවේකයට කැමැති. ඉතින් ඒක ලෝකෙට තේරුම් ගන්නා වගේම තමන්ගේ හිතට තේරුම් ගන්න සමුදේ පැත්ත අතහැරලා නිරෝධ පැත්තට හිත දානවයි කියලා කියන්නේ හුස්මේ අවසානේ බලන. හැකිලීමේ අවසානේ බලන. වේදනාවක් ආපම අවසානේ බලනවා. රාගයක් ආපම අවසානේ බලනවා. ද්වේෂයක් ආපම අවසානේ බලනවා. මනාපයක් ආපම අවසානේ බලනවා. මේකේ හරි ලස්සනම කැලල තමයි හුස්ම කියන රූප ධර්මයක් වෙන්න පුළුවන් නැත්නම් වේදනා සංඥා එහෙම නැත්නම් ওই කියන මනාපමනාප කොයි එකෙත් පටන් ගන්නකොට විචිත්‍රත්වයේ තිබ්බට හමාරේ Nirodhe ඔක්කොගෙම එකම රසයි. ඒකට බුදුරජාන්සේ දාලා දෙන්නේ විමුක්ති රසය කියලා. ඕනම දෙයක් ගෙවෙනකොට එකම රසය තියෙනවා. බුදුරජාන්සේ කියනවා ලෝකේ මූදු තැනකට ගිහිල්ලා ඕන තැනට ඇඟිල්ල ගහලා කාලා බලන්න ලුණු රසයි. ඒ වගේ දෙයක් ගෙවෙනකොට නිරුද්ධ වෙන පැත්ත බලන්න ගියොත් එයා නිතරම විමුක්ති රසයේ ඉන්නකොට එයා තාම විමුක්තිය ලැබලා නැහැ. හැබැයි ඒ කලාව දන්නවා. තත තත විහෙරන්තං තතස්සය උපනිස්සති. ඒ නිසා මේ දැනටම අපි ලැබලා තියෙන ප්‍රීතිය පදනම් කරගන්න පුළුවන්. සමා වෙන්න අපි ලැබලා තියෙන සීලේ ඒකෙන් ප්‍රමෝදයක් හදාගෙන කවුරුත් කිව්ව නෙමෙයිනේ අපි සිල් රකින්නේ. පුළුවන් තරම් බලන්න සිල් රකීම සඳහා නොකල යුත්තක් තියෙනවා. සබ්බපාපස්සා කරන විතරයි තියෙන්නේ. නිසා දවසේ කොච්චර වෙලාවක් තමන් මේ සබ්බපාපස්සා කරනම් කියන කාරණාවට අනුග්‍රහ කරමින් යමක් නොකර සිටීමෙන් පිරිසිදුවක් ලබනවද? එහෙම නැත්නම් අද ලංකාවේ බුද්ධ ආගම තියෙන මේ පිංකම් කිරීම කියන දෙයට යෙදිලා ප්‍රාදී තව කට්ටියකුත් අවුස්සලා තමනුත් ඇවිස්සලා මාන්නය ඇති කරනවාද? තෘෂ්ණාව ඇති කරනවාද? දිත්‍ය ඇති කරනවාද? ඒක නිසා මේ බුරුම් භාෂාවෙන් බුව කියලා සඳහන් කරනවා සිංහලෙන් සඳහන් පිංකම් කියලා වටහිර කට්ටේ hina වෙනවා මේ බෞද්ධයා මේ පින පිංකම් පිංකම කියන දේ මේ ආරෝපණය කරගෙන තියෙන හැටි පුළුවන් තරම් පිංකම් දාගන්න එන හැම පිංකමකීම වෙන්නේ අවිස්සන එක තමයි අවුස්සන එක තමයි ඒ වෙනුවට නොකර සිටීමෙන් ලැබෙන සීලය මම පැවිදිච්ච ගාම මම දන්නේ නැතුව මේ මට ඉන්න හාමුදුර කෙනෙක් කිව්වා මේ ගල් දුවට යන් එතන තියෙන විශාල මේ පන්දිස්වාංශගේ උපන්දින පින්කම කියලා. ඉතින් මට පැවිදිච්ච දවසේ මට මං ගෙන්නගත්ත අම්මට කියලා මේ අඳන හතරක් පන්දිස්වාංශිකා, හරිදම් ස්වාංශිකා, ලොකු ස්වාංශිකයි, ඥානන් ස්වාංශිකයි. ඒව ටික පූජා කරලා පන්දිස්වාංශික පූජා ගන්න බැරි වුණා මට ඒක. ඉතින් මට තමයි මේ පින්කමට අනේක හොඳයි ගිහිල්ල වෙලා සාන්තිට අන්දනයක් පූජා කරන්න පුළුවන් වෙනවා කියලා පහනපත්තු කරන වෙලාවේ ඥානාරාම ස්වාමීන් ළඟට ගිහිල්ල වෙලා මේ වැඳගෙන පැවිදිච්ච අලුත ඉතින් අවසරයි සාංශ මේ හිටාන්ද ගල්දුවේ පින්කමක් තියනවලු මේ යන්නද කියලා. ගල්දුවේ පින්කම් දැන් මට තේරෙන්නේ නැහැ දැන් මොකාටද එන්න හදන්නේ කියලා. දැන් හුන් සාංශ මෙහෙම ඉන්නවා මම ඉතින් මර පහන පත්තු කරන ගාව ගල්දුවේ පින්කම් දැන් ඉතින් මම දැනගත්තා ඉතින් උසාවියට ගේන්ද කියලා රාජ උදාහරණයක් ලකන මං කියන්නේ ඔය දවස් තුනේම පැත්ත කරලා භාවනා කරලා පෝස්ට් කාඩ් එකක් ලියලා දාන්න කිව්වා පණ්ඩිත සාංශ වෙනුවෙන් මං දවස් තුනම මෛත්‍රී කරව බාන්සේ දීර්ඝායස වේවා කියලා. ඔතන නම අක්කර ගණන් පහම්පත්තු කරන ගුවාස්. දහහක් සෙනග යෝගාවචරය ගිහලා කොහොමද ඔළුව බේරගෙන ඉන්නේ කියලා ඇහුවා. මේ සංස්ථාවේ ප්‍රධාන උපාධ්‍යයන් වහන්සේ මේ කියන්නේ. සංස්ථාවේ කරන අමන්න තකතිරු මරි මෝඩ වැඩ. පණ්ඩිතසංශම ලියලා තිනවා දැහැග්ගට සුදුසු අපූර්ව වෙසක් සැරසිල්ල. ඒක තමයි පණ්ඩිතසංශ ලෝක ප්‍රසිද්ධ වුනේ. දැන් අපිත් ඒකට බැහැලා. ඉතින් මේ ආපුවාම කටියට හරි අප්සෙට් බුද්ධ පූජා තියන්නත් නෑ මල් පූජා කරන්නත් නෑ හඳුන් කුරු සෝදත් නෑ ඉතින් කියනවා අනේ මේට වැඩිය කොච්චර හොඳ දවස් 10 ගෙදර හිටියානම් තෑයෙන පිංකම් ටිකක් කරගන්න තිබ්බා මෙහි ඉනකොට මොකක්වත් නැතුව නිකන් පිපිඤ්ඤ හොද්දක් කෑවා උම්මලකටත් නෑ අජිනමොටොත් නෑ මොකක්වත් නෑ ඔය පතෝල හොද්දක් කනවා වගේ වැඩේ ඉන් කවදද අපි හිතාගත්තොත් මේ තමයි තත තත විහෙරන්ත තත සාය උපනිෂදි කට්ටි අවසන් නැතුව හිටියනම් අපිට ඇවිස්සෙන්නේ නැති කාලයක් එයි. කවදද අපි මේ සබ්බපාපසකරණම් කියන එක අනුමත කරන්නේ? කවදද අපි මේ ඒ කායනෝ යම්බික්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධියා යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියනක මතක් කරගන්නේ. කවදද අපි ඉන්න ඉන්න වෙලාවේදී එලෙපසිටි 100න් ගත කිරීම මේ හිතවිලි නතර කිරීමේ වේදනා නතර කිරීමේ සහ තද්ද නතර කිරීමේ උපක්‍රමයේ බව තේරුම් ගන්න. අන්න එදාට අපිට තේරෙයි සියලු පාංග සහිත පූර්ණ පරිේශනාකාරයක් අපි ළඟ තියෙනවා. වැඩ කරලා බලන්න කිසිම දෙයක අඩුවක් නැහැ. ඒක තමයි කියන්නේ ක්ෂණ සම්පත්තිය. ලද්ද ලැබුණා වූ ක්ෂණ සම්පත්තිය කනෝ වේමා උපජ්ජගාහෝ ඒ නීතිය ඒ ක්ෂතය මා වික්මවණෝයාවා දුර්ලභා කන සම්පatti තත්ත විවේකෝ විපatti මේ මේ දුර්ල මේ ක්ෂණ සම්පatti තාම දුර්ලභයි ඒකේ පෙන්කෙලින්ද ගියොත් විවේක වෙන්න ගියොත් ඊට වැඩි විනාශයක් නැහැ ඊට වැඩි විපත්තියක් නැහැ ඒ නිසා මේක සම්පත්‍තිකර අවස්ථාව වගේම ඒ සම්පත්‍තිකර අවස්ථාව පාවිච්චි නොකිරීමෙන් විපත්‍තිකර අවස්ථාවට අපි යනවා ඒ නිසා අපි සීකල්පනා තියාගෙන මේ කළ හැකි දේ එලඹ සිටීම කරන්න පටන් අරගත්තොත් ඒ ඒ විහරණයට ලක්ෂිකුත් එකක් චිත්තක්ෂණ අපිට ලැබෙනවා දවස පුරා. કોઈ ඉරියව්වේ හිටියත් මොන දේ කරත් එලඹ සිටි සියෙන් ගත කරන්න. එතකොට තේරෙයි යකෝ මේ දන්නේ දැන්නේ දැන් උපදිනකොට නියම ලැබිලා තිබිලා තියෙන දැන් තමයි සාක්ෂාත් කරන්නේ වෙන්නේ. ඒ නිසා ඒ කෙනා ඒ ඒ පාර හදාගත්ත කෙනා නිවන් නොලැබුවාට ඔටුනු නොපලන්දට රජෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. බුදුසසුන කියන හැම ජීවත් වෙන්නේ කියලා. ඒ බම්නික් ඇවිල්ලා මේ ආර්දනා කරනවා මට හිට දාන්නෙට රහතන් වහන්සේලා 500 නමක් කවන්නේ කියලා. ඉතින් ලහපත් ගන්නවලා යනවා. ඉතින් එතකොට ඒ තබ්බමල්ල පුත්තහමඳුරු කියනවා බම්නික් ඇවිල්ලා ආර්දනා කරලා තියෙනවා 500කට රහතන් වහන්සේලාට වයින් කියලා. එක්කෙනෙක්වත් ගන්නෑ මොකද මේ රහතන් වහන්සේ බව ප්‍රකාශ කිරීම මේකෙන් සිද්ධ වෙනවායි කියලා. ඉතින් බමුණ බලා ඉන්නවා එක්කෙනෙක්වත් වෙන්නේ පස්සේ ආවට පස්සේ බුදුරජාණන්සිට චෝදනා කරනවා අවසරයි ස්වාංශ මේ කොච්චර සද්ධායෙන්ද මම මේ දානයක් ලැහැති කරේ මේ 500ක් නමක් ආරාධනා කරා එක්කෙනෙක්වත් ආවේ නැහැ. ලහපත් ගන්න ආමතුන්ගේ මොකද උනේ නැහැ කියලා තියුනේ රහතන් වහන්සේලා 500කට. ඉතින් රහතන් වහන්සේලා ගියෙත් නැහැ නොවෙන්නෝ ගියෙත් නැහැ. ඉතින් බුදුරජාණන් උඹලා මේ තටමනේ රහත් වෙන්න නෙවෙයිද? රහත් වෙන්න තටමනවා ඵලයේ අහු. උඹලා රහතන් වහන්සේලා තමයි. පාරේ ඉන්නේ. එසේ රහතන් වහන්සේකට ආර්දනා කරනකොට බය නැතු යන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම රාගය දුරු කරන්න ඕනේ. රාග දුරු කිරීමේ මාර්ගයට ගියත් උත්මේ. සම්පූර්ණයෙන්ම ද්වේෂය දුරු කරන්න ඕනේ නැහැ. ද්වේෂය දුරු කරන මාර්ගය පිළිගත්තත් උත්මේ. සම්පූර්ණ මොහේ දුරු කරන්න ඕනේ නැහැ. මොහේ දුරු කරන මාර්ගයට ගියත් එයා ආහුනේ යයි පාහුනේ යයි දක්ෂිනේ යයි අංජලි කරණීයයි. ඉතින් අපි හිතනෝනේ අංජලි කරණීය ආහුනේ පාහුනේ යයි ඊගා බුද්ධ සාසනේ එන මහරහතන් වහන්සේලා ටික තමයි අපි ඇවිල්ලා කක්කා කියලා හිතන්නේ. ඒ නිසා ඒ Taman ළඟ තියෙන ගුණ ටික ඒ කියන්නේ පාරට මාර්ගයට පෙළඹිච්ච කෙනාට අපි ආර්යයන් වහන්සේ කියලා කියන්නේ. සෝවන් මාර්ගස්ත වුණත් පලස්ත වුණත් උත්මයෙක්. සකදාගාම මාර්ගස්ත වුණත් පලස්ත මාර්ගස්තය ගැන මේ කතා කරන්නේ. එයා ළඟ තියෙන ඒ අනුමත කිරීම අනුව තමයි පලස්සේ ලැබෙන්නේ. දුන්නට බාර ගන්න නැත්නම් දැන්ටමත් අපි ඉන්නේ පාරේ කියලා හෝ දැන්නත් අපි ඉන්නේ සෑහෙන ගමනක් ගිහිල්ලා තියෙනවා කිව්වට කවුරු හරි ඒක සැක කරනවා නම් ඉතින් ඒක නම හැමදාම අසහනෙන් ජීවත් වෙන්නේ. ඒ වික්ෂිප්ත භාවයෙන් ජීවත් වෙන්නේ. ඒකට කියනවා කාංකා විතරන විසුද්ධිය කියලා. සැකේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අද පෞල් කන කොච්චර පිරිසක් ඒ පෞල් කන්නේ සැකෙන්. අනේ මට දික්කසාද වෙන්න ලැබෙනවා නම් හොඳයි කිය. මොකටද ඒ සැකේ? ඒක නිසා සමීක්ෂණ කරන කට්ටිය කියනවා දවසකට විවාහ රෙජිස්ටර් කරනවට වැඩි ගාණක් දික්කසාදනට රෙජිස්ටර් වෙනවා. සැකේ. ඉතින් අපරාධනේ පෙට්‍රල් පුච්චන්නේ. ඒ නිසා Taman ගැන විශ්වාසය තිබ්බනම් මගේ විශ්වාසය ඉන්නේ සතියේ. මම ඉන්නේ ඉන්න තැන් වල කෙරුවා කිව්වොත් කවුරුත් එන්න ඕනේ නැහැ මේ ඇවිල්ලා අපිට සාතික දෙන්න. අපි දන්නවා එන්න එන්න සතිය වැඩෙනවයි කියලා. ආහනේ මේ වගේ මේ සරල Tamanටම මැනගත හැකි ක්‍රමයක් යොදා ගත්තොත් රහත් නොවුනට මේ මාර්ගයේ ගත කරන කෙනාටත් සෑහෙන සතුටක් ලබන්න පුළුවන්. ඒකට කියනවා ආත්ම විශ්වාසය කියලා. අත්ත කුසලයේ කියලාත් කියනවා. අත්ත සිද්ධිය කියලාත් කියනවා. ඒ නිසා හැකි සංඥාව එනකොටම කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ තමන්ගේ අත්ත කුසලේ කරන්න අවිසින් තනාගත යුතු ಗುಣ 14න් පළවෙනිම තියෙන්නේ සක්කෝ සක්කෝ ගැන හැකි සංඥාව. එනිසා හැකි සංඥාව පහළ වුණා නම් නිවන් දැකලා මිසක නතර වෙන්නේ නැහැ. නිසා કોઈ දිශාට දෙල්ල වෙලා තියෙන ඒ දිශාට අපි යනවා. ඒක තමයි කියන්නේ තත තත විහෙරන්තං තත සාය උපනිෂති. ඒ නිසා අපි පිරිස වගේ තවත් පිරිසක් නෑ වගේ දිශාව හරියට පැහැදිලි කරගත්ත පිරිසක්. එනිසා ඒක පිළිබඳ විශ්වාසයක් ඇති කරන රජෙක් වගේ හැසිරුණොත් රජ වෙන්න පුළුවන්. මාර්ගයේ තමයි අපි ඉන්නේ මේක හැබැයි තාම සාක්ෂාත් වෙලා නැහැ ඉවර කරලා නැහැ මේක යම් තාක් ආත්ම විශ්වාසයෙන් යුක්තව යම් තාක් ඇදහිමකින් යුක්තව කරනවද කරනවා නම් ලකුණත් ඒ ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ එයා දිනන්නේ නිතරම ජයක්